ගෙන් අවසරයි දස්සිල් මෑණියන්ගෙන් යෝග යෝගාවචර සහයෝගිනීන්ගෙන් අවසරයි ප්‍රශ්න අටක් අද ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය කියවන්න ගරුතර ස්වාමින් වහන්ස තෙරුවන් සරණයි අද දින එක් භාවනා වාරයකදී සමාධියට වරහන් ඇස තියෙනවා සමාහිත. පත්වීමෙන් පසුත් මට ශබ්ද සහ වේදනා මතුවීමෙන් පසු රූප සංඥා මතුවෙනි. මම ඒවායේ විපරිණාමය බැලුමුත් හිස් බව මුලාව මෙනෙහි කළමුත් පාලනයක් නොවිය. මම ඇස් ප්‍රදේශය අමතක කර හිස මුදුන ගැන අදිෂ්ඨානයක් ගත්ෙමි. ඉන්පසු ඒවා නැති විය. මම ඔබ වහන්සේගෙන් කාරුණිකව උපදෙස් පතමි. මම එසේ කළේ ඊයේ ප්‍රශ්න වාරයේදී වෙනත් යෝගිනියකට වෙනත් කරුණක් සඳහා අදිෂ්ඨානයක් ගන්නයි දුන් උපදෙස මතක් වීමෙනි. තෙරුවන් සරණයි. මෑණියකද වාගේ නේ. නෑ මෙතන එහෙම යන්න එපා. මේ කියන්නේ මේ the manual මොකද පිම්බීම හැකිලිම මුල් කරගෙන යන්නේ. දැන් පිම්බීම හැකිලිම මුල් කරගෙන යන හින්දා සංඥාවොත් මොකක්ද ඒකට කියන්නේ අ නැවත හිස ප්‍රදේශයට හිත යොමු කරාමෙන් පළක් වෙන්නේ නැහැ. ඒක ඒ වෙනුවට ඇත්තරම මේ පිම්බීම හැකිලිම හරහා යද්දී ඇත්තටම සංඥා එන්න පුළුවන් එන්න පුළුවන් මේ මේ වෙනසක් නැහැ මයික් එක ගන්න. මේ වෙනසක් නැහැ. ඉතින් හැබැයි එතෙන්දී අතහැරලා දාන්නයි තියෙන්නේ. නැවතත් පිම්බීම හැකිලින්න පටයි එන්න තියෙන්නේ. හිස ප්‍රදේශයට ගන්න එපා. මොකද දැන් අර ආනාපාන සතිය කරන්න ගිහිල්ලා පොඩ්ඩක් පැටලුණානේ. ඒ හින්දා ඒ පැත්තට යන්න එපා. මේ පිම්බීම හැකිලියුම් පැත්තෙන් මේ යමු. ඒ පැත්තෙන් යනකොටත් රූප සංඥා එනවනම් ඒ ටික එහෙම්ම අතහැරලා දාන්න. ඒ කියන්නේ ඒකට පුළුවන් අවධානය යොමු කර ඒ අවස්ථාවේදී දැනීමකුත් නැද්ද? ඒ කියන්නේ පේන ඒවානේ දැන් සංඥා කියලා යන්නේ. දැන් පේන අතරේ දැනෙන්නේ නැද්ද මොකුත්? වහන්සේ මොකද ස්වාමීන් වහන්සේ? ඒ කියන්නේ දැන් S2 වහගෙන ඉන්නවා. S2 වහගෙන ඉඳලා දැන් පිම්බීම හැකිලිම භාවනාව යෙදෙනවා. දැන් ඇහැට මොනවා හරි පේන්නේ. දැන් S2 වහන් හිටියට දැන් ඔන්න රූප මොනවා හරි පේනවා. චලනයන් චලනයන් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ කොහෙද චලනයන්? කන්දේ මේ පැත්තෙන් මේ පැත්තෙන් එහෙම චලනය ඇහ යටිනුයි ඇස් දෙක යටිනුයි කියන්නේ ඔළුව හිස ප්‍රදේශයේ චලනයක් දැනෙනවා කොහොමද චලන චලන වෙනවා චලන රූප චලන රූප චලන රූප චලන කියන්නේ කියන්නේ මුහුණේ චලනද නෑ නෑ ස්වාමීන් වහන්සේ මුහුණේ චලන කියන්නේ නිකන් සංඥාවල චලනයක්ද කියන්නේ මොනවාද පේන්නේ කියන්නකෝ කියන්නේ මුහුදේ රැල්ලක් නගිනවා වගේ ඇස් යටින් ඉවරයක් නැති රැල්ලක් මම එතකොට දැන් පිම්බීම හැකිලීමේ කොයි මට්ටමකද ඉන්නේ? දැන් හොඳට පිම්බීමේ මුලැමැදාග බැලුවා, හැකිලීමේ මුලැමැදාග බැලුවා. පිම්බීමයි හැකිලීමයි වෙන්කර දැනගන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. ඒක වෙන්කර දැනගන්න පුළුවන් අවස්ථාවේදී තමයි මේවා පේන්න ගන්න. එහෙමද? නෑ ස්වාමීන් වහන්සේ මට එහෙම දැන් ස්වාමීන් වහන්සේගේ උපදේශ අනුව රූප සංඥා නැතුවම වගේ ටික දවසක් තිබුණා. ඔව්. පස්සේ මේ ඒ ඇවිල්ලා අර මෑනියෝ කිව්වේ අර නිකම් කරගෙන යනකොට නිකන් එක එක ඔය කොහෙද ජයශ්‍රී මහබෝධිය පේන ඒ වගේ දේවල්නේ. නෑ ස්වාමීන් වහන්සේ එමත් පේනවා. ඒක තමයි මගේ ස්ථිර සංඥාව විදිහට තුන මං හිතාන හිටියේ සමා. ඒක ඒක දැන් අපෙන් අයින් කළානේ. ඔව්. ඒක දැනුත් තියෙනවා. අර මේ මං හිතන්නේ කාලයක් තිස්සේ මගේ පුරුදු වීම තිබුණු හින්දා වෙන්නේ නැති. මේ අර විදිහට මේ මට ඕනෙම කරන්නේ මේ මේක දැන් අපි දන්නවනේ අපි බණේදිත් ඇහුවා හැමදාම අහනවා රූප සංඥා කියන එකේ කිසිම වටිනාකමක් නැති දෙයක් කියලා. දැන් මම ඒක හොඳටම දන්නවා. ස්ථිරවම දන්නවා. එතකොට මේ නමුත් මේක නවත්ත ගන්න විදිහක් නෑ. කවන්නේ අපි ඒක පස්සට තියමුකෝ. දැන් මෑණියන්ට මට කියන්නකෝ කොහොමද දැන් පිම්බීම හැකිලිම භාවනාව කරගෙන යනකොට දැන් පිම්බීමේ මුලැමැදාග බලනවා හොඳට. ඔව්. ඒ කියන්නේ දැන් Tamanට දැනෙනවා. ඒ කියන්නේ බොහොම සියුම්ම උදර ප්‍රදේශයේ නිකන් තද ගතියක්, සියුම් ගතියක්, ඔහොම දැන් පොඩ්ඩක් දැනෙන්න යනවා. දැනීගෙන යනවා. ඊළඟට ඒ ඒ ස්වභාවය අවසන් වෙනවා. ඔව් සර්. අවසන්ලා නිකන් පොඩ්ඩක් නිකන් මේ නිස්කලංක බවක් තියෙන. ඔන්න ආයේ නිකන් අර තද වෙලා නැවතිච්ච එක දැන් බොහොම සියුම්ම හැකිලෙන්න ගන්නවා. තේරෙනවද ඔය ටික? ඔය ටික තේරෙනවා. දැන් එතකොට දැන් ඕකේ දිගට හිත පවත්වන්න පුළුවන්. පුළුවන් ස්වාමීනි. පුළුවන්. දැන් එතකොට කොහොම මේ දිගට කියන්නේ පිම්බීම සම්පූර්ණ චක්‍රයක් විදිහට සලකලා ඒකේ මුල ඉඳන් අග වෙනකම්ම බලාගෙන ඉන්නවා. ඊට හැකිලිම චක්‍රයක් වගේ ඒක දැන් ඔන්න මුල ඉඳන් අග වෙනකම් බලන් ඉන්නවා. ඊළඟට ඊළඟ පිම්බීමට යනවා. ඔය විදිහට කරගෙන ගියාද? ඔව් ස්වාමීනි. කරන්නේ. හරි. ඊළඟට ඔහොම කරගෙන ගිහිල්ලා දැන් පිම්බීමයි හැකිලිමයි සියුම් වුණා. සියුම් වුණා. ඔය තාමත් පිම්බීමයි හැකිලිමයි වෙන් කළ හඳුනා ගන්න පුළුවන්ද එතකොට? පුළුවන් සර්. පුළුවන්. එතකොට ඒ කියන්නේ කියන්නේ තාම පිම්බීමක් කියලා තේරෙනවා හැකිලීමක් කියලා තේරෙනවා. ඒකට තාමත් ඒකෙම ඉන්න ඕනේ එහෙනම්. කියන්නේ තාම කියන්නේ ඉහට යන්න කියන්නේ වෙන වෙන අරමුණකට යන සුදුසු නැහැ. තාමත් ඔය අරමුණේම ඉන්න උත්සාහ කරන්න. ඒ කියන්නේ හැකිතාක් අවධානය උදර ප්‍රදේශයේම තියාගන්න. කියන්නේ තාම තේරෙනවානේ මේකෙන් මේක වෙන් කරගන්න යම්කිසි සංඥාවක් තියෙනවනේ සංඥාවක් කියන්නේ දැනීමක් තියෙනවනේ. ඒ දැනීමටම හිත තියාගන්න. මෙම ස්වාමිනාංශ දැන් මම ඒ ගැන කොයිතරම් අවධානය යොමු කළත් මට නොදැනීම අර කියන පයින්ව හිත මේ කියන්නේ උපසංඥායනවා ඔව් ඒ කියන්නේ දැන් මොනවාද එන්නේ නිකන් මේ මේ පේනවද මොනවා හරි මං ස්වාමීන් වහන්සේ ඉස්සලා කිව්වේ අර ඇස් යටින් කන් දෙපැත්තෙන් අය නිකන් චලනය වෙන්න ගන්නවා චලනය චලනය මගේ මොන ඉස්සරහා ඒක මට කොහොමවත් නවත්ත ගන්න මොන ඉස්සරහා චලනය වෙනවා ඒ කියන්නේ දැන් මම දැනනවද නිකන් මේ කියන්නේ මුහුණේ නිකන් يعني මේ මස් පිඬු වල චලනයක්ද වෙන්නේ? මස් පිඬු වල චලනයක් නෙමෙයි. ඒ කියන්නේ රූප චලනයක්. ආහහහ. ඒ කියන්නේ අපි හිතමු දැන් මේ දේ බල බල ඉන්නවා. බල බල ඉන්නකොට මේ හරියේ නිකන් යම්සේ සුදු පාට, කළු පාට මොන හරි දේවල් චලනය වෙනවා වගේ පේනවා. එහෙම කිව්වොත් හරිද? මේ දෙපැත්තෙන් ඉස්සරහට දෙපැත්තෙන් එනවා වගේ පේනවා. පේනවා. එතකොට ඒකට අවධානය යනවද? ස්වාමීන් වහන්සේට අවධානය යනවා. ආහහහ. දැන් අවධානය ගියොත් ඒකේ කියන්නේ අවධානය ගිහිල්ලා ඒක නිරීක්ෂණය කරාම මොකද උනේ? මට දැන් මම කරන්නේ හැමතිස්සෙම ඒක මේ අනිත්‍යතාවය මෙනෙහි කරනවා. කියන්නේ මේක හටගත්තා. මේක කිසිම නිෂ්පල දෙයක් මේක ගෙවිල යයි. කොයි වෙලේ හරි ගෙවිල යයි කියලාම හිතාගෙන හිතාගෙන ඉන්නවා. නමුත් ගෙවීමක් මට දැනෙන්නේ නැත්නම් මම අද හිතුවා මට ඊට වැඩිය ලොකු විසඳුමකට යන්න ඕනේ කියලා. කියලා තමයි මම ඊයේ ස්වාමින් වහන්සේ වෙන වෙන ප්‍රශ්නයකට වෙන කෙනෙක්ට කිව්වා අදිෂ්ඨාන කරන එකක් ගැන. මට ඒ වෙලාවේ ඒක මතක් වුණා. අහහ නෑ ඒක හරියන්නේ නෑ මේකට. එතකොට මම මගේ හිස් මුදුන අදිෂ්ඨාන කළා. එතකොට අන්න ඒ වෙලාවේදී නැවතුණා. නෑ ඔතන පොඩ්ඩක් අවධානය එහෙමනම් මෙහෙම කරන්න පුළුවන්. අපි දැන් පිම්බිම හැකිලිම කර්මස්ථානයේ ඉන්නකොට පුළුවන් නම් දැන් ඉස්සරහා ප්‍රදේශයේනේ දැන් දැනෙන්නේ. ඒ ඒ ඒ දැනීම දැන් සියුම් වේගන යනකොට දැන් පොඩ්ඩක් පිටුපස ප්‍රදේශයට තියෙන අපි දැන් පිම්බීම හැකිලිම අතරේ මේ කය ස්පර්ශ වෙන යම් යම් වෙන වෙන තැන් තියෙනවානේ. දැන් මේ හොඳට ඉඳගෙන ඉඳද්දි මේ පිටුපස ප්‍රදේශයේ ඔන්න පොළවට ස්පර්ශ වෙනවා. ඒ හරියට පොඩ්ඩක් හිතයොදලා අර දැන් ඉස්සරහට එන අවධානය පොඩ්ඩක් එන ඇඟ තුලට ගන්නයි මේ ප්‍රයත්නයක් ගන්න වෙන්නේ. මට පැහැදිලි මල්ලිසාර. ඒ කියන්නේ දැන් අපි දැනටත් මේ පිම්බීම හැකිලිම කියන ඒ කර්මස්ථානය හරහත් පොඩ්ඩක් කයේ يعني ඉදිරිපස කොටසේ තමයි අවධානය තියෙන්නේ. දැන් ওই ඉදිරිපස කොටස අවධානය තියෙද්දී තමයි يعني මේ පොඩ ඇහැට ඉස්සරහින් තියෙන නිසා ඔන්න රූප චලනයක් පේනවා වෙන්න පුළුවන්. ඒ වෙනුවට දැන් අර අරවා එන්න ගත්තාම හිස පිරිසපද ගත්තා වගේ ඒ වෙනුවට දැන් Tamanට හොඳට දැනෙන මේ පිටුපස ප්‍රදේශය දැන් හොඳට ඉඳගෙන ඉන්න කොට්ටෙට හරි පොළවට හරි තද වෙලා තියෙනවනේ. අන්නේ තද වෙන හරියට හොඳට හිතව ගන්න බලන්න. හොඳ. ඒ කියන්නේ දැන් දැන් අපි දැන් වාඩිලා ඉන්නකොට හොඳට කයේ බර නිසා තෙරපීමක් දැනෙනවා. බරක් දැනෙනවා. අන්නේ බරට හිතව ගන්න බරට වදින තැන්වලට ඒවට හිතව ගන්න. නැවත මේක ආවොත් ඒ එන එන පාරයක් පාසා මේවට හිතව ගන්න. හොඳයි. එතකොට කියන්නේ කයේ කියන්නේ පිටුපස ප්‍රදේශයකටයි අවධානය යන්නේ. හොඳයි. මේ මේ මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ මේක හරහා මෙහෙම රැලි රැලි යන්න නම් පුළුවන්. හැබැයි ඒක අර හිත ඕක මේ හිත එතෙන්ට පණින එකයි වළක්ව ගන්න ඕනේ දැන්. ඒක තමයි. විවිධ උපක්‍රම දාලා යන්න මේ කමක් නැහැ. පොඩ්ඩ අරම අරම එන්න ගත්ත ගමන් කයේ තියෙන පිටිපස ප්‍රදේශයකට අවධානය යොමු කරන්න පිටිපසෙන් දැනෙන දෙයක්. හොඳට දැනෙන දෙයක්. හොඳයි. හොඳයි. බලන්න. එහෙම කළා බලන්නකො හොඳයි. හොඳයි. හරි ඊළඟ ප්‍රශ්නය. දෙවන ප්‍රශ්නය ගරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඊයේ කමඨහන් දෙන විට එක් යෝගිනියෙකුට තාම කෙලෙස් කපන භාවනාවක් නොවේයයි ප්‍රකාශ කළේය. කෙලෙස් කැපෙන භාවනාවක් යනු කුමක්ද? ඔබ වහන්සේ අපට තෝරා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දෙවෙනි ප්‍රශ්නය මේකේ ප්‍රශ්න තුනක් තියෙනවා. ප්‍රපංච ගැන ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කරන සූත්‍රයක් හෝ සූත්‍ර මාලාවක් ගැන දැන ගැනීමට කැමැතියි. තුන්වෙනි එක සංඥා ගැන විස්තර වන සුදුසු සූත්‍රයක් කරුණාකර කියා දෙන මෙන් ඉල්ලා සිටිමි. භාවනාව සම්බන්ධ වෙන ප්‍රශ්න නැද්ද? අපි ඕක අන්තිමට වගේ ගමු. කර්මතහන් ගැන තියෙන පළවෙනි. නෑ. මේ කියන්නේ දැන් කෙලස් කැපෙන භාවනාව. ඒක ඒකත් ඔය ප්‍රශ්නේ අන්තිමට ගමු. අපි තව ඩක් එන්න. තමන්ගෙම භාවනාවට අදාළ ලියපු ඒවා ටිකක් මුලින් කතා කරලෙමු. තුන්වෙනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ. මූල කර්මස්ථානයේ ආනාපාන සතිය. මා ආශ්වාස ප්‍රශ්වාස හිත යොමු කරන විට ක්‍රමක්‍රමයෙන් ආශ්වාස ප්‍රශ්වාස වෙන් කරගත නොහැකි ලෙස ඊතා සියුම්ව දැනේ. ඒ දෙස දිගටම බලා සිටින විට ශරීරය කැඩි කැඩි යන අයුරු සුළඟට ගසාගෙන යන අයුරු රත්වන අයුරු කටුවලින් අනින්නාක් වැනි ස්වභාවයන් දැනේ. ශරීරයේ සිදුවන වෙනස්කම් දැනේ. මේ අවස්ථාවේ සියුම්වට දැනෙන හුස්මත් නොපෙනේ. නැවතත් අතරින් අතර යන්තම් හුස්ම දැනේ. මාගේ ප්‍රශ්නය මේ අවස්ථාවේදී තව දුරටත් හුස්ම දෙසම බලා සිටින්නට උත්සාහ කරනවාද නැත්නම් සිදුවන දේවල් බලා සිටිනවාද යන්නයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ පහදා දෙන සේක්වා. පොඩ්ඩක් කාගෙද දන්නයි ප්‍රශ්නේ. මේ හරි මට කියන්න ඒ කියන්නේ දැන් ආස්වාස ප්‍රස් මේ ආනාපාන සතියනේ කරගෙන යන්නේ නේද? එහේ ස්වාමීනි. එහෙම කරගෙන යනකොට දැන් يعني කොච්චර කාලයක් කරනවද? අවුරුදු 3ක්. 3ක් විතර. හොඳයි. එතකොට ආ මේ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ මුලැමැදාග බලන ඒවා එහෙම කරලා තියෙනවා. ඒක කරා සාමාන්‍ය. ඊළඟට දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසය වෙන් කරගන්න බැරි මට්ටමකට වගේ ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා නිකන් අර දෙකම නිකන් එකට එකට මිශ්‍ර වීමක් වගේ තේරෙනවා. හරි. එහෙම ඒ මට්ටමේදී දැන් කයේ විවිධ තැන්වල විවිධ තැන්වල එක වෙලාවක නිකන් කැඩි කැඩි යනවා වගේ දැනෙනවා. එක වෙලාවක නිකන් හුළඟට අහු වෙලා ගසාගෙන යනවා වගේ තියෙනවා. හොඳයි. එතකොට දැන් දැන් මෙතන තිබිච්ච අවධානය එතෙන්ට අරගෙන ඒව බලන්න පුළුවන් ශක්තිය ඇවිල්ලා තියෙනවද? නිකන් දැන් ඒක බලන්න ගියාම ආයි අවුල් වෙන ගතියක් නැද්ද? අර මම හිත උත්සාහ කරන්නේ ආය අර ආස්වාස ප්‍රාසයස්ම හොයන ගතියක්. ඔව්. එතන තියන් ඉන්නේ නැතුව දැන් මේවා මතුවෙනවා නම් කළ බලන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මොකද දැන් අර මට්ටමකට ආවා කියන්නේ කියන්නේ සහන කාලෙකුත් කළා තියෙන හින්දා අපිට මෙතෙන්ට දාලා බලන්න පුළුවන්. පොඩ්ඩක් ඒ හින්දා يعني ඕන්නම් ඒක දැනෙන්න කලින් තමන්ගේ ඉරියව්වට පොඩ්ඩක් හිත යොදනවා ඊළඟට මේ හැපෙන තැන් වලට හිත යොදනවා මේ විදිහට පොඩ්ඩක් ශරීරයේ පුරා අවධානය යොම යොම يعني තැන් තැන් වලට යොදාලා බලන්න. ඒ ස්වාමිනාසේ දැනෙන දේ දැනෙන තැනදී එතන දැනෙන තැන් වලට. දැන් මේ ඔය කියපු එක විතරක්ම නෙමෙයි දැන් අපි ඉඳගෙන ඉන්නකොට යන මේ ස්පර්ශන තැන් තියෙනවනේ. අන්න ඒවට පවා පොඩ්ඩක් යොදලා බලන්න. හැබැයි මේ අර ගොඩනගාගත්ත හිතේ එකඟ බව කඩා ගන්න නැතුව. දැන් දැන් තාම පුරුදුලා තියෙන මේ එක තැනකම අවධානය යොමු කරන්නනේ. ඒ අවධානයම ඒ තීව්‍රතාවයෙන්ම බලන්න කයේ තැන් තැන් වලට යොදා ගන්න පුළුවන්ද කියලා. එහෙම බලලා ඊළඟටත් අරකත් දැනෙනවා නම් දැන් ඔය මොනවාද වෙනව මෙමක් දැනෙනවනේ කය තුල. අන්න ඒ එතෙන්ටත් අවධානය යොමු කළා ඒකත් බලනවා. දැන් කියන්නේ දැන් අපි පුරුදු කරේ එක තැනකට යොමු වෙච්ච සතියක් අන්න ඒ සතිය එහෙම නැත්නම් ඒ අපි හිතේ එකඟ බව සතිය කඩා ගන්න නැතුව ශරීරයේ විවිධ තැන් වලට යොමු කරන්න දැන් පුරුදු වෙන්න ඕනේ. මේක පොඩ්ඩක් කරලා බලන්න. ඒක කියන්නේ පොඩ්ඩක් අභියෝගශීලී කරගන්න කරන්න පුළුවන්. උත්සාහ කරලා බලන්න වෙනවා. හරි. හොඳයි. හොඳයි. ඒක ඒ කියන්නේ මොනවා හරි ආයේ කියන්නේ තාම හැලහැප්පෙනවා නම් ආයේ හුස්ම රටම එන්න. ඒක තව ටිකක් ශක්තිමත් කරගන්නවා. ආයේ අරකට මේ උත්සාහ කරනවා. හරි හොඳයි. හරි. හතරවන ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්සේ මම සක්මන් භාවනාවෙන් දිනය පටන් ගතිමි. ලනුපැදුරේ ඇවිදින විට එහි රළු බව නිසා পায়ට තද වේදනාවක් දැනුණත් මා ඇවිදින බවට සතියෙන් සිටිමි. නමුත් මේ වේදනාව මට පීඩාවක් සහ පෙලීමකි. පර්යංකයට ගිය පසුත් මට පතුල්වල අධික වේදනාව වේදනාවක් හටගනී. මා කුමක් කළ යුතුද? ඔබ වහන්සේට තෙරුවන් මුල මුල මුල පොඩ්ඩක් කියන්න මේ මගේ ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. <laughs> හොඳයි එහෙමනම් මේ ලියන්නේ කවන්නේ. ඒ කියන්නේ දැන් සක්මන් භාවනාව මීට කලින් කරනකොට යටිපතුල් වල ඔහොම ප්‍රශ්නයක් තිබුණ නැද්ද? නෑ ස්වාමීන් වහන්සේ දැන් මේ අලුත් ලනුපැදුරේ මේ පැදු ලනුපැදුර ස්වාමීන් වහන්සේ හුඟක් රළුයි වගේ කකුලට තේරෙන්නේ. අතන ලනුපැදුර එච්චර රළු නෑ. මට ස්වාමීන් වහන්සේ මේ වැලිවල නම් කරන්න මේ සැරේ ලැබුණේ මට උඩට යන්නත් හම්බුන්නේ වෙලාවක්. ඉතින් මේ මේ නිකන් ටයිල් එකේ කරොත් එතකොට හොඳට යනවා. ඒ වුණා ටයිල් එකේ කරනකොට කිසි මේ නිකන් සුමුටු සුමුටු වැඩිනේ. එතකොට ස්වාමීන් වහන්සේ මට ඒකේ බලන්න දෙයක් නැහැ වගේ නිකන් එතන හැබැයි එහෙමත් නැහැ. ඇත්තටම මේ ම්ම් කියන්නේ ටයිල් එකෙන් එතන හරි සංවේදී බවක් ගන්න පුළුවන්. අර කිව්වා වගේ ලනුපැදුරේ ටිකක් රළු ගතියමයි වදින්නේ. ඒ කියන්නේ හැබැයි ඊට වඩා බොහොම සියුම් විදිහට බලන්න මේ ටයිල් එකෙන් යොදා ගන්නත් පුළුවන්. පොඩක් උත්සාහ කරලා බලන්න. ඒ කියන්නේ يعني දැන් අපි හිතමු පාදයේ තියෙනකොට අපිට මුලින් ඇඟිලි වල ස්පර්ශ වෙනවා. ඒක ඒක හොඳට දැන් Tamanට සිසිල් වලට දැනෙනවා මොකද ටයිල් එකේ හින්දා. එතනත් එක්ක හිත තියාගන්න. දැන් කොහොමද මේ පාදයේ කියන්නේ ඇඟිලි තුඩු මෙතන වදිනකොට ඔන්න ඒ හරියෙන් පටන් ගන්නවා ඊළඟට ඔන්න සිසිල් බව දැනීගෙන යනවා ඉස්සරහට ඔන්න හරිය දැනීගෙන යනවා මේ මුළු එකේම මේ මේ කකුලේ පාදයේ යට කොටසේ මේ දැනෙන කොහොමද මේක හරහා පැතිරෙන්නේ අන්න ඒ වගේ මුළු එක බලන්න උත්සාහ කරන්න පුළුවන් ඒ වගේ දෙයක් උත්සාහ කළාද? කළා. අර අර මේ ලනුපෙදුරෙත් ඒක කරා, ටයිල් එකෙත් කරා. ඔව්. මේ ටයිල් එකේ ස්වාමීන් වහන්සේ දැන් කකුල එතකොට දකුණු කකුල තියෙනකොට තියෙන තැන පිටිපස්සට මේ ඒක දිගටම යනවා. වම් කකුල තියනකොට වම් කකුලට ඒ විදිහටම දැමෙනවා. හැබැයි කකුල උස්සනකොට ඒ සුමුතු බව නැහැ. හරි. ඒක වාතය වගේ තියෙන්නේ. ඊට පස්සේ ඒ විදිහට කකුල් දෙක මාරුවෙන් මාරුවට එහෙම මම ටයිල් එකෙත් ඇවිද්ද ස්වාමීන් වහන්සේ. හරි. ඒ වුණාට මට ටයිල් එකේට වඩා මේ මොකද ලොකු ස්වාමීන් වහන්සේත් කියනවා සිමෙන්ති පොළවල් වල ටයිල් වල එහෙම ඇවිද්දාම ලයිසන් නැහැ ගල් වල කියලා ඉතින් ඒ නිසා අර කොහොමත් රළුපැදුරේ මේ ස්වාමීන් වහන්සේ මට හිතුණා අර තියෙනවනේ මොකක් හරි ස්පර්ශයක් කියලා මට ඒක දැනෙන ඒ වුණාට ඒක ඕනාට රළු වෙලා මට වේදනාවක් ආවෙන් පස්සේ මම ඒත් පැයක් කරා බලන්න උත්සාහ කළා ඒ කියන්නේ මේ අරකේ බොහොම ඔය සියුම් ගතියට හිත දාගත්තා නම් ඕකෙනුත් සෑහෙන මේකක් තියෙනවා. මම දන්නේ නැහැ මම නම් කුටියේ ලනුපැදුර අයින් කරලා තියෙන්නේ. <laughs> මම සිමෙන්ති පොළොව තියෙන්නේ මට ලනුපැදුර ඒ තරම් රළු වැඩි. මේ එහෙම ගතියක් මේ කියන්නේ මන්ද මට පෞද්ගලිකව තියෙනවා. ඒ නිසා වේදනාවට තමයි හිත යන්නේ. දැන් ඒක උඩම වේදනාවෙන්ම පෙළෙනවා. පෙළෙනවා. ඊට වඩා අර බොහොම සියුම්ම ඒ කියන්නේ දැන් අතන දැනෙන අවධානය කියන්නේ නැත්තම් දැනෙන දැනීම හරි සියුම් බව ඇත්ත. නමුත් ඕකට කොහොම හරි හිත දාගත්තා නම් එතනින් ලොකු මේ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ? හිත යොමු කරන්න පුළුවන් හැකියාව හොඳට ගන්න පුළුවන්. හරියටම නාභිගත කරන්නේ ඒ තැන්වලට දශමේ දශමේ කොටස් වලට නාභිගත කරන්න හැකියාව ගන්න පුළුවන්. ඊළඟට මේ පරයන්කට ගියාම අපිට මේ සියුම් ආස්වාද ප්‍රසආසයක් නිරීක්ෂණය කරන්න හොඳට හැකියාව තියෙනවා. මේ නිසා මේ කියන්නේ මේ ඒ ඒ කියන්නේ බය වෙන්න එපා මම නම් කියන උත්සාහ කරලා බලන්න. එතකොට ඒ කියන්නේ Tamanට තේරෙනවා නම් හොඳටම වේදනාව වලින් බැහැර වෙන්න පුළුවන් කියලා මේකේ හරහා කරලා කරලා ඒකේ වරදක් නැහැ මට නම්. මොකද පර්යංකයට ගිහිල්ලා ඒක ආයෙ එනවා. දැන් අද ස්වාමීන් වහන්සේ මට මුළු දවසම බෑ යටිපතුල් දෙක බෙහෙත් ගාගෙන හිටියේ. <laughs> <laughs> දැන් මේස් දාන්නයි වෙන්නේ. හොඳයි. මම හිතන්නේ මේ ටයිල් එක පාවිච්චි කරන මේ මම නම් ඇත්තම කියනවනම් මම නම් ප්‍රියයි ටයිල් එකට. දැන් මගේ කියන්නේ මම කියන්නේ ටයිල් එක හෝ සිමෙන්තියට ටිකක් මැදපු වගේ සිමෙන්තියට මම ඒක මගේ පෞද්ගලික හැඟීමක්. ස්වාමීන් වහන්සේ ඒක මම දැන් ඒක බැලුවේ නැත්තේ මම හිතුවා මේ වයින් එච්චර අපිට ඕන දේ ගන්න බැරි වෙනවයි කියන අදහසක් මගේ හිතේ තිබුණා. නෑ එහෙම දෙයක් නෑ. ඒ කියන්නේ අර අරකට දැනෙන තරම් රළුව දැනෙන්නේ නැහැ මේකේ. හැබැයි සියුම්ම හුඟක්ම සියුම්ම ලොකු විස්තරයක් ගන්න පුළුවන් මේකෙන්. මේ දැන් අනිත් එක බුරුමේ හරමේ ඔය ලනුපැදුරු නෑ අතරම. දැන් අපිට මෙහි මේ සම්පත තියෙනවා. නමුත් අර ලනුපැදුරක් ඇවිදලා ඇවිදලා අර මට්ටම් වෙනකන් ඒකේ ගොරෝසු ගතිය තියෙනවා. එහෙම එහෙම පොඩි මේ කියන්නේ අවාසියක් තියෙනවා. හැබැයි ඉතින් ඊට මේ මේක කළා බලන්න මේ කිසිම මේ කිසිසේත්ම මේකේ බාධාවක් නම් වෙන්නේ නැහැ. හොඳයි හොඳයි හොඳයි. ස්වාමීන් වහන්සේ දැන් මෙතන ඉඳලා ටිකක් අර පොතේ ප්‍රශ්න වගේ තියෙන්නේ. අර ප්‍රශ්න කියවන්න. හොඳයි හොඳයි. දැන් يعني ඊට පස්සේ එකක්වත් නැද තමන්ගේ භාවනාව ගැන කියෙවෙච්ච. <laughs> දැන් අර කවුද අර එකක් නම් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. අර මෑණි කෙනෙක් හිටියා මේ අර කොනේ ඔය මෑණියන්ගේ කොහොමද තොරතුරු? පොඩ මෑණිය මෙතනට ඉස්සරහට ආවනම් හරි. ඔව් ඔව් ඔව්. මට කියන්න මේ දැන් ආනාපාන සතිය කර කර හිටියා අර මොකද්ද මේ එනවනේ ඒකට ආයි ගියාද ඇතුළටම ස්වාමීන් වහන්සේ පිම්බීම හැකිලිම අතහැරලා මම ආයි ආනපන සතිය තමයි. ආ මම කිව්වා පිම්බීම හැකිලිම කරන්න කියලා නේ. හරි හරි. එතකොට ආනපන සතිය කරන්න ගත්තා. ආයි අරකට ගියා. එච්චරයි. ආයි අරකට ගියා. ඉතින් දැන් හරි. <laughs> ඒ කියන්නේ ඔතන හිර වෙන ගතියක් තියෙනවා. ඒකයි මම කිව්වේ බිම්බිම හැකිලිමට යන්න කියලා. දැන් ඔතන ඒ කියන්නේ සමත සමාධියක් හැදෙන්නේ. ඉතින් ඕකේ ඒ කියන්නේ තරන්දමක රසවින්දනයක් තියෙනවා. හැබැයි ඉතින් හුඟක් වෙලාවට වෙන්නේ කියන්නේ ස්ත්‍රී පක්ෂය ඔකට හුඟක් කැමති. විපස්සනාවට වඩා ඔය සමාධියක් අතර වෙලා ඉන්න කැමැති ගතියක් තියෙනවා. ඉතින් ඕකේ ඔය පැත්තෙන් ගිහිල්ලා ඕකේ විසින රසය අහු වුණාට පස්සේ ඊට විපස්සනාවට දාගන්න අමාරුයි. එහෙම පොඩි يعني අ අවාසියක් තියෙනවා. මොකද ඔය ඔය හැදෙන සමාධිය ඊළඟට يعني ඔක ටික ටික ටික ටික සෑහෙන කාලයක් වුණත් ඉන්න පුළුවන්. දිනු කරගත්තට පස්සේ. ඊට පස්සේ ඔන්න ඉතින් කට්ටිය ගිහිල්ලා අර ගුරු සායනාසෙන් නම් ඉතින් ඔක ටික බයිනවා ඔකට. ඒ කියන්නේ ඕකට ගිහිල්ලා ඉතින් ඔහේ ඉන්නවා. නෑ එහෙම වෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ. <laughs> මොකද මේ මට දැන් හොඳට දැනෙනවා වේදනාවට යන්නේ කොහොමද? අහහ. ඒ කියන්නේ මේකට ගියාට පස්සේ දැනෙනවද? දැන් ස්වාමීන් වහන්සේ කියන්නේ පිම්බීම හැකිලිම කරන්න කියලා. ඔව්. ඒක කරා එක දවසක්. හරි. එක session එකක් කරා. හරි. ඊට පස්සේ මට හිතුණා ඇයි මම මේක කරන්නේ මං ආනපානට. <laughs> ආනපාන සතියට ගිහිල්ලා යනකොට ඇඟ සීතල වෙනකොටම මම සීතල ගැන මෙනෙහි කරා. සීතල ගැන මෙනෙහි කරා. ආහා හොඳයි. සීතල ගැන මෙනෙහි කළා. ඒකට ඉතින් එහෙම මේ ඇඟ රිදෙනවා. අරම ඒවා කරා මිසක් අර ඉස්සෙල්ල වගේ හිම් මොනවත් <laughs> ඒ කියන්නේ ඇතුළට යන්නේ නැද්ද? නෑ නෑ. හරි ඒක කමක් නැහැ. ඒ කියන්නේ ඒක අස්සට ගියොත් ඒ කියන්නේ අපිට හුඟක් අපිට ඒ කියන්නේ ඇතුළට ගියාම පස්සේ අපිට තියෙන පාලනය හුඟක් ගිලිහිලා යනවා. ඔය ඇතුළට යන එකක් උනේ ස්වාමීන් වහන්සේ මෙහි ඇවිල්ලා අර දවස් දෙකක්. ඒක තමයි. ඔව් හරි. ඒක. කමක් නැහැ. ඉතින් ඊට ඊට කලින් විපස්සනාවට නම්ම ගන්න පුළුවන් නම් ඒ කියන්නේ වැරදක් නැහැ. මොකද අරක හරහා ගිහිල්ලා කියන්නේ අපිට ඔය පාලනය කරගැනීමේ ෂණික හැකියාවක් ගොඩනගා ගන්න ඕනේ. ඒක හැකියාව තියෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. අර කරා ගියා හොඳට ආනාපාන සතියෙන් ගියා. අතෙන් පයින්න කලින් ඔන්න මේ පැත්තට දාගත්තා. බලන්න ඔව් පුළුවන් නම් හොඳයි. පිම්බීම හැකිලීමට එච්චරම තමයි අර අවුරුද්දක් විතරම ප්‍රැක්ටිස් කරලා තියෙන අරකනේ ඒක නිසා ඒකට මම කියන්නේ. හොඳයි හරි කවන්නේ. හරි. හොඳයි. හරි හොඳයි. තව මෑණි කෙනෙක් හිටියා මේ අන්න පොඩ්ඩක් මයික් එක දෙන්නකෝ. අපි පොඩ්ඩක් ඉස්සෙල්ලා භාවනාව ගැන තියෙන ටික කතා කරලා ඉමු නැත්නම් අවධානය සම්පූර්ණයෙන්ම යනවා වෙන පැති වලට. අවසරයි ස්වාමීන් වහන්ස. අද මම සක්මන් උඩට දෙකට විතර උඩට සක්මන් භාවනාවට ගියා. සක්මන් භාවනාවට ඇවිදගෙන ටිකක් වෙලා යනකොට අපේ ස්වාමීන් වහන්ස මගේ කන් දෙක ලොක් වෙනවා වගේ වෙනවා. ඊට පස්සේ මම පුළුවන් තරම් සක්මන් කරනවා. විනාඩි 15ක් විතර සක්මන් කරන ස්වාමීන් වහන්ස මට දැනෙනවා මම ওই නිකන් අර කලන්ත හැදිලා යන්නේ ඒ වගේ එහෙමම යනවා. එහෙම විනාඩි පැය භාගයක් විනාඩි 20ක් විතර මම සක්මන් කරනවා. ඉතින් සක්මන් කරලා ඇවිත් මම පරියන්කේට වාඩි වුණා. වාඩි වුණාට පස්සේ ස්වාමින් වහන්සේ වාඩි වෙලා පොඩ්ඩක්වත් මට විනාඩි 3-4ක්වත් යන්න උනේ නෑ. මම බෙන්ච් එකක් උඩ වාඩි උනේ. මම නිකන් උඩ ඉන්නවා වගේ දැන්න මම උඩක ඉන්නේ. කහපාට මේ එලියක් අද නම් චෛත්‍ය දැක්කේ නෑ කහපාට ලස්සන කහපාට එළියක් දැක්කා ස්වාමීන් වහන්සේ ඒකේ මම ඉන්නවා. මම ඒ හින ගොඩාක් වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඉන්නකොට මම දැන් කල්පනා කරනවා ඉතින් මොකක් හරි ගන්න පැණි වේදනාවක් කියලා. නැත්නම් නිකාමින්ටත් එපා දුන්න ගොඩක් වෙලා 15ක් 20ක් විතර ඉන්නකොට මම කරපැඩේ ස්වාමීන් වහන්සේ මේ මම මගේ බඩ ඇතුළට වේදනාවක් එනවා ඒක ගැන හිතනකොට ස්වාමීන් වහන්සේ මගේ බඩ ඇතුළේ ඔක්කොම දඟලන්න පටන් ගත්තා. එහෙම මම හොඳ සන්තෝෂෙන් ටිකක් වෙලා මම ඒක මෙනෙහිකට වේදනාවක් නැති වුණා. මම හොඳ සන්තෝෂෙන් දැන් වාඩි වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේ මට දැන් ආස්වාස් පාස මොකවත් නැහැ මම ඔහේ ඉන්නවා අර කලන්තෙන් වගේ ඔහේ ඉන්නවා ඒ තාම්මයි කන් දෙක ලොක් වෙලා මම එහෙම ඉන්නකොට මේ මට පේනවා ස්වාමීන් වහන්සේ මේ මම අර උඩ ඉන්නවනේ එහෙම ඒකලා මම කරපැඩේ දැන් ඇස්සැරියා ඉන්න අනිත් හැමෝම ගිහින්ද කියලා බලන්න. මට ඕනකම තියෙන්නේ දැන් බලා ගන්න මට මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ මම ඇස් දෙක ඇරලා බලනකොට කවුරුත් නැහැ. නමුත් ආයෙසරයක් මම ඇස් දෙක වහගත්තා මම උඩින් පල්ලට වගේ ආවා ස්වාමීන් වහන්සේ ඊට පස්සේ මගේ අර අර විදිහටම මට සුදු පාට එළියකින් මම එහෙමම ගොඩක් වෙලා හිටියා. වේදනාවක් දැනුණා මට වෙන දවස්වල නම් කකුල් දෙකේ එහෙම වේදනාව එනවා මොකුත් වේදනාවක් නැහැ මට ඕනලාවක් ඉන්න පුළුවන්කම තිබුණාද <laughs> ඉතින් කට්ටිය යන්නේ සමත පැත්තෙන් මේකයි කියන්න තියෙන්නේ මේකයි ප්‍රශ්නේ අ දැන් ඔතනින් දැන් ඔක කියන්නේ ඔ කියන්නේ ඔතන අපිට සමාධියක් හදාගන්න පුළුවන්. ඒ කියන්නේ ඔතන සමාධි ශක්තියක් හැදෙනවා. ඕකෙන් එළියට ආවට පස්සේ හරිය එහෙමනම් අපි දාන්න වෙනවා මේ දැනෙන දේවල් වලට. මේ මොකද ඕකේ අනිත් එක අපි කියන්නේ බැහැ ගත්තට පස්සේ අර මං කලින් කියපු මේ මෑනියන්ට කියපු ටිකමයි කියන්න තියෙන්නේ. බැහැ ගත්තට පස්සේ ඕකට කියන්නේ දන්නේ නැතුව ඕක අස්සට රිංගනවා. කියන්නේ ඕක දැන් පුරුදු අපි හිතන් දැන් අද අද හරි දැන් දවස් කීපයක් ඕක අද්දකීම ලැබුවා. නැවත නැවත ඕකම ඕකම ඕකම කළා හැමදාම ඕකටම යන්න ගියොත් එහෙම පුරුද්දට ඕකටම යන්නේ. එහෙයි ස්වාමීනි. ඊට පස්සේ ආයේ මේකට ගන්න හරි අමාරුයි. ඉතින් ඒකයි තියෙන මේ බරපතල ප්‍රශ්නේ. ඉතින් හින්දා කියන්නේ Tamanට හොඳට හිත සැහැල්ලු වෙලා මම කියන්නේ දැන් මේකට යන්න කිට්ටුයි වගේ නියන් Tamanට දැනෙන ගතියක් තියෙනවානේ ඔන්න ආලෝක සභාවයක් ආවා ඊළඟට දැන් ඒක ඇවිල්ලා තියෙනකොට දැන් බලන්න කය කයට දාන්න කය දැනෙන දෙයකට දාගන්න ඊළඟට කියන්නේ ස්පර්ශ වෙන තැන් වලට දාගන්න ඒ කියන්නේ අවධානය එක තැනක යොතියාගන්න එපා දැන් ඒ අවධානය එක තැනක තියාගන්න يعني අවධානය එක තැනක පවත්වන්න පුළුවන් විපස්සනා පැත්තෙන් ගිහිල්ලා. දැනට දැනට මොකද සමත පැත්තෙන් දියුණුලා හින්දා එක තැන තියාගත්තොත් අරකස්සට යන්නේ. ඒ ස්වාමී. ඒ හින්දා ඒකස්සට යන්න නොදී අවධානය වෙන වෙන තැන්වල යොදමින් පොඩ්ඩක් මේ يعني කය පුරා හසුරවන්න හිත. අවධානය කය පුරා හසුරවන්න. කළා ඒකේ කොහොමද මේ දැන් අපි තුමු හසුරවද්දී අපිට ඕන කයේ දැනෙනවා කොහේ හරි තැනක හොඳ වේදනාවක්. කොහොම දැන් බලමින් යද්දී ඕන තැනක හොඳට තීව්‍රව දැනෙනවා. ඒක කොහොමද මේ මුල ඉඳන් අගට වෙනස් වෙන්නේ කියලා අන්න තව පොට්ටක් ඊළඟ අඩියට දාන්න පුළුවන් විපස්සනාවෙම. ඔව්. එහෙනම් පොඩ්ඩක් කියන්නේ මේ පොදුවේ කියන්න වටිනවා මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඒ ස්ත්‍රී පක්ෂයේ සමාධි පැත්ත මාර ඉහළයි. අපිට නම් ඕක නැහැ. හරි අමාරුයි දඟලලා ඒ කියන්නේ අපිට විතරක චරිත නෙමෙයි. ඒ කියන්නේ එකක් මොකක්වත් විශ්වාස කරන්නේ නැහනේ. ඉතින් ඉතින් ඕගොල්ලෝ හැම නෙමෙයි මේ පොඩ්ඩක් කිව්වා නම් ඒක බුදුහාඳුර වැඩි නම් ආයේ ජීවිතේම දෙන සයිස් එකේ ඉන්නේ. ඉතින් අර ඒ හින්දා ටක් ගාලා ওই සමත පැත්තට හරිම ඉක්මනට යනවා. ඉතින් ඒ නිසා මේ ගිහාම ඔය ඔය අවාසිය තියෙනවා. මොකද විපස්සනා පැත්ත කියන්නේ ඒ තරම් මේ කියන්නේ මේ සුන්දර දෙයක් නෙමෙයි. හැබැයි බුදුරජාන් වහන්සේගේ මාර්ගයේ නිවන් මාර්ගය යන්න තියෙන අන්න ඒ පැත්තෙන්. ඒකයි. මොකද අපි සමතපත්තකෙන් ගිහිල්ලා ඕකට වෙලා හිටියා කියලා කුසල් පැත්තෙන් ගත්තත් ලොකු කුසලයක් වෙන්නේත් නැහැ. මොකද විපස්සනා කුසලය ඔය ඔය නිකන් අරමුණක ඔහේ ඉන්න කුසලයට වඩා මාර හරිම ප්‍රබලයි. ඒ නිසා මේ මේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ අනිත්‍ය එක මොහොතක් මෙනෙහි කරනවා නම් ඒක මේ මුළු පෘථිවියේම බුදුරජාණන් වහන්සේලා වඩම්මලා ඉඳගෙන දානයක් දෙනවටත් වඩා හොඳයි කියනවා. ඒ තරම් يعني මේ يعني මේ ඇත්ත ඇතිසැටියෙන් දැකීමනේ මෙතන අපි පුරුදු කරන්න හදන්නේ. ඒ නිසා මේ විපස්සනා කුසලය කියන එක අතිශය ප්‍රබලයි. මේක يعني ඒකයි ඔය මේ අධි කුසලය කියලා කියන්නේ. මේ සාමාන්‍ය කුසලය නෙමෙයි. දැන් ඒකට දාගන්න උත්සාහ කරන්න ඒකේ අර කිසිම රමණීයත්වයක් නැහැ මුලදී. ඒක අනිවාර්යයි. ඒක ඒකේ සුන්දරත්වයක් නැහැ. ඒ කියන්නේ ඒ කියන්නේ පෙළන ගතියක් තියෙන. දුක්ඛා පටිපදා කියලා කියන්නේ මේක කියන්නේ දුක්ඛ ප්‍රතිපදාව මුලදී තියෙනවා. හැබැයි ඕක يعني ඔය දේ දැක දැක දැක දැක යද්දී කෙලස් කෙලස් අඩුවීම හරහා ඉතින් ඒ يعني දුකක්ේ මෙතන තියෙන්නේ කියලා ඒ අවබෝධය හරහා තමයි يعني සංසාරේ මිදෙන්න අවශ්‍ය වෙන්නේ. මොකද අපිට මේතන භාවනා හරහා සුන්දරත්වයක් නම් ගොඩනැගෙන්නේ. භාවනාව හරහාත් අපි නිකන් අර බ්ලිස්ෆුල් කියලා කියන්නේ. තනිකර බ්ලිස්ෆුල් ස්ටේට් එකේ ඉන්නේ. මේ මොකක්ද ඒකට කියන්නේ? ම්ම් මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ? <laughs> නිකන් අතරමං වෙලා වගේ කියන්නේ බොහොම නිකන් Tamanට ප්‍රනීත අවස්ථාවකට දැන් හිතපත් වෙනවා. ඉතින් අපි භාවනා කරලා උතෙන්ට යනවා. ඔච්චරයි. නිකන් අර අපි කාලා බීලා චොක්ලට් එකක් කාලා ගන්න මේ මේ රස වින්දනයම ඔන්න අපි දැන් භාවනාවකට ගිහිල්ලා සමාධියකින් ලබා ගන්නවා. ඔච්චරයි. ඉතින් භාවනාව කියන්නේ ඔය කියන්නේ විපස්සනාව හරහා යන ගෙනියන මේ දුර මේ මේක නිකන් අර මේ පපඩමක් වගේ අන්තිමට බලනවා. දැන් පපඩම් විතරක් කාලා හරියන්නේ නැහැ නේද? අපිට පෝෂණය අවශ්‍යයිනේ. ඉන්නම් පොඩි එක්කෙනෙකුට පපඩමක් දුන්නොත් දුන්නු ටට ටට යාලා ඒක කනවා. නමුත් ඒකෙන් පෝෂණයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි. බුදුරජාණන් වහන්සේ පෙන්නපු විපස්සනා මාර්ගය ඊට වඩා අතිශය ප්‍රබලයි. අතිශය ප්‍රඥාගෝචරයි. ඒ නිසා ඒකටයි උත්සාහවත් වෙන්න ඕනේ. මොකද බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන එකට. අපිට මේ Hindu ආගම්වල වෙනත් ආගම්වල ඔය සමත පැත්ත ඕන තරම් තියෙනවා. ඒකට බුද්ධ ආගම අවශ්‍ය නැහැ. නමුත් අපි මේ ලැබපු බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න නම් අපි විපස්සනා පැත්තට අමාරුවෙන් හරි ඔළුව දාගන්න එක වටිනවා. ඉතින් උත්සාහත් වෙන්න මේ පැත්තට. හොඳයි. අන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න මයිකෙට කතා කරන්න. හරි. අපිට මේ පේනන ආලෝකයේ එහෙම දැන් එහෙම අපි වෙනකොට මේකත් මන අපි එක හිත එතකොට හොඳටම සමාධිමත් හරිය alert හිත. අපිට හිතන්න බැරිද මේක මානසික මායාවක් මේ පේන්නේ කියලා ඒ පැත්තෙන් විපස්සනාවකට යන්න බැරිද? බෑ. ඒ කියන්නේ එහෙම එහෙම ඒ කියන්නේ හිතීම නෙමෙයි විපස්සනාව. ඒ කියන්නේ එතනින් හිත මුදව ගන්න ඔහොම වගේ නිකන් මොකද්ද ඒ කියන්නේ මානසිකාරයක් කරන්න පුළුවන්. ඒක ගැන තියෙන ඇල්ම අඩු කරන්න. නමුත් ওই අවස්ථාවේදී හොඳට හිත සියුම් වෙලා ඒකට ඒකත් එක්ක ඉඳද්දී එච්චර උත්සාහ කරලා බලන්න පුළුවන්. ඒකට තියෙන ඇල්ම දුරු කරන්න පුළුවන්. ඇල්ම දුරු කරලා විපස්සනාවට දාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. කියන්නේ Tamanට පුළුවන් නම් මේකෙන් කියන්නේ කොහොම හරි ඉතින් Taman උත්සාහත් වෙන්න ඕනේ. කියන්නේ මේ මට්ටමට එන එකත් ලොකු දෙයක්. මේ උපචාර සමාධි මට්ටම. උපචාර සමාධි මට්ටම අවශ්‍යයි විපස්සනාව සඳහා. ඉතින් හුඟක් වෙලාවට අපි කරන්නේ ඔය කියන්නේ ඔය විදිහට කියන්නේ ඔය නිමිති පැත්තට මොකද්ද කියන්නේ ඔකට කියන්නේ පටිභාග නිමිත්ත. පටිභාග නිමිත්තට එන්න කලින් උග්ඝහ නිමිත්ත පටිභාග නිමිත්ත කියලා අපි කියනවා. ඔයකට එන්න එන්න ආසන්නයේදී අපි ටක් ගාලා විපස්සනාවට දාගන්නවා. ඉතින් ඕක ආවට පස්සේ ඕක දිහාම අපි ඒකලාව බලන් හිටියොත් ඊළඟ අර්පණා පැත්තකට යන්නේ. අර්පණා කියන්නේ විපස්සනා මේ විපස්සනා නෙමෙයි සමත. සමත පැත්තකට යන්නේ. ඉතින් පිරිමින්ට නම් ඕක හොඳයි. මොකද ඒගොල්ලන්ට මේ ඔය පැත්ත හරි අඩුයි. ඕකෙන් ලබා ගන්න ඒකාන්තතාවය ඊළඟට විපස්සනාට දාගන්න පුළුවන්. මේ නමුත් ස්ත්‍රී පක්ෂය හුඟක් වෙලාවට වෙන්නේ ඕකේ ඕකෙන් ආස්වාදයක් ලබන්න ගන්නවා. ගිහිල්ලා ඒ කියන්නේ ටක් ගාලා ඕකේ හිර වෙලා ඉන්නවා. නමුත් වෙන්න අවශ්‍ය පැත්තට ඊළඟට හිත දාගන්න අමාරුයි. එහෙමයි සෝනි. පින්සිතුවේ. හොඳයි. අත්දැකීමක් මම කියන්නද? ආ හොඳයි හොඳයි. මේ ඉස්සර මේ මම භාවනා පටන් ගත්තුම කාලේ මේ අපේ මම දැක්කා මේ ඒ දවස්වල මේ අපේ පන්සල මේ පුංචි කාලේ ගියහම මේ බොහොම කරවලයි. දැන් ඒකේ පහන පත්තු කරන්නත් බැරි තරමට අපිරිසිදුයි. දැන් මම භාවනා කරනකොට මුගක් කල් ගිහිල්ලා මේ මේ පන්සලට ගිහිල්ලා අර පහන පත්තු කරාම මේ ඒක ආලෝකමත් වුණා. ඊට පස්සේ මම මේ දැක්කා මගේම හදවත අර පහන උඩ ගැහෙනවා. දැන් මට හිතුණා මේ මේ භාවනාව හරි තමයි මම නිවන් දැක්ක තමයි කියලා. මම මේ හරිම සන්තෝෂෙන් ගිහිල්ලා මේ කමටහන් දෙන ගුරුවරයාට කිව්වා කිව්වහම මේ ස්වාමීන් වහන්සේ ගණන්වත් ගත්තේ නැහැ ඊට පස්සේ මේ මේ නෝන මේ මේ උපාසකම්ම දන්නවද මේ <laughs> අදිචිත්තය කියන එක මේ අන්න ඒව දැන පොඩ්ඩක් හිතන්න මාරක ගැන මොනවාක්වත් වචනයක් නැහැ. ඊට පස්සේ මට හරියට හිතට අමාරුයි. <laughs> අහන්න කෙනෙක් නැහැ. මේ ඊට පස්සේ මම ආරංචි වුණා මේ කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ ගැන. යන්න කෙනෙක් නැහැ. මම උපාසක මහත්තයෙක් යාළු කරගෙන ගියා මේ ස්වාමින් වහන්සේ ළඟට. ගියහම කිව්වා මේ මම මෙහෙම මෙහෙම දැක්කා මේ මට මේක ගැන භාවනා කරන හැම වෙලාවෙම මතක් වෙනවා කියලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ තමයි හරි උත්තරයක් දුන්නේ. අර මේ අර කරවල කාමරයට යනකොට බය හිතෙන්නේ නැති කිව්වා. ඒක තමයි ඔය හිතේ වැඩ කරලා මේ දැන් පේන්නේ දැන් පේන්නේ නැත්තේ කියලා කිව්වා. හොඳයි. ඉතින් ඊට පස්සෙත් මට එහෙම දෙයක් වුණා. පොල්ගස්සෝ විට භාවනා කරනකොට මම කාමරේ භාවනා කරා. එතකොට මම ධානවලට එහෙම හරිම බයයි. ධාන ගැන පොත්වල කියෝලා හරිම බයක් තිබුණා. ඒ එතකොට මේ මම කාමරේ භාවනා කරනකොට මුළු කාමරේම එළිය වැටුණා. එළිය වැටිලා මේ පැයක් විතර හිටියා. දැන් මට ඉන්න බැරි තරම් මට හිතුණා මේක හරියන්නේ නැහැ කියලා ඇස්සරලා බලුවත් දවල් ඒත් ඒත් ඇස්පියා ගත්තාම ආයෙමත් තිබුණා. එතකොට මේ ස්වාමින් වහන්සේට ගිහින් කිව්වහම කිව්වා ඔය කොච්චර මෙනෙහි කළත් මම මෙනෙහි කළා ඒ වෙලාවේ ආලෝකයක් ආලෝකයක් කියලා. ඒ වුණාට ගියේම නැහැ. ස්වාමින් වහන්සේ කිව්වා යටින් හරි පොඩ්ඩක් ආස ඇති. <laughs> ඒක හින්දා තමයි ඕක යන්නේ නැත්තේ කියලා. කොහොම හරි ඊට පස්සේ ආවේ නැහැ. හොඳයි හොඳයි. ආපු නැති එක ලොකු දෙයක්. <laughs> නෑ ඒ කියන්නේ ඇත්තටම සමත පැත්තෙන් යන යෝගියෙකුට ඕකේ බොහොම වටිනකමක් තියෙනවා. ඉතින් අපිට වර්තමානයේ ඉතින් කියන්නේ දීර්ඝායුෂ නම් ඔන්න අපිට අවුරුදු 1000ක් වගේ වයස ජීවත් වෙන්න පුළුවන් නම් ඕක උත්සාහ කරලා කමක් නැහැ. දැන් මේ <laughs> දැන් මේ එන්නේ යාන්තම් මේ පණ යන්න ඕන වෙන්න තියලා එන්නේ. <laughs> ඉතින් ඇවිල්ලා ඕකේ ඕකේ හිර වුණාට පස්සේ ඉතින් අර ගන්න තියෙන ප්‍රයෝජනෙවත් ගන්න හම්බෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් ඔන්න තරුණ කාලේව පටන් අරගෙන පොඩ්ඩක් හැප්පුණා නම් ඔන්න ඉතින් ගැටලුවක් නැහැ. ඊට පස්සේ දාගන්න ඕක අනිත් පැත්තට විපස්සනාවට දාගන්න ඉතින් පුළුවන්. ඉතින් මේ වයසක වෙලාම ඕක ගියාට පස්සේ ඉතින් හරි අමාරුයි අරකට ගන්න. හරි අපි මේ තව මට පොඩ්ඩක් අන්නාර මෑණියන්ගෙන් පොඩ්ඩක් දැනගන්න ඕනේ මොකද උනේ කියලා. අර ඉඳගෙන මේ මයික් එක දෙන්න. ඔව්. මෑණියන්ට තමයි. ඉඳගෙන ඉන්න මෑණියන්ට. ඔව්. ඔව්. ඊයේ කියපු විදිහට කරාද මේ අර මොකද උනේ තත්ත්වේ? කළා ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව්. නමස්කාර වේවා. මේ ස්වාමීන් වහන්සේ වෙනද වගේම ඉඳ ගන්නකොටම ආනාපාන සතිය සංසිඳිලා ඊට පස්සේ සුළු මොහොතකින් කය සැහැල්ලු වෙලා ගියා ඊට පස්සේ <laughs> කොහොම හරි එහෙම ඉන්නකොට මේ දැන් හොඳට මේ මොහොත තුල ඉන්නවා එතකොට අද මේ මැද්දෙන් දැන් අඛණ්ඩව සතියක් තියෙනවා සිහිනුවණක් තියෙනවා මැද්දෙන් දැන් යනවා ගලාගෙන සිතුවිලි එතකොට ඒ සිතුවිලි හිතන ඒවා. හිතන ඒවා. ඔව් හිතන ඒවා. නිකන් සැලසුම් වගේ. ඊට පස්සේ ඒක ඒක එහෙමම ඒ දිහා නිකන් එහෙම යනවා නිකන් මැද්දෙන් වගේ යනවා මම අර මේ මොහොත තුලම ඉන්නවා. එහෙම ටිකක් වෙලා ගියාම නැතුව ගියා. නැතුව ගිහලා දැන් හොඳට ඉන්නවා. එහෙම ඉන්නකොට මේ මේ ඔළුව නිකන් මේ පොඩි චුට්ටක් මෙහෙම වුණා. පොඩ්ඩක් වගේ. ඒ කියන්නේ ඊයේ මේක ඇවිල්ලා නැහැ අද. ඊයකත් ආවා. අහහ. ඔව් ඊට පස්සේ ඒක නිකන් ඒ වගේන මම මුකුත් හිතුවේ නැහැ. නිකන් ඒක දැනීමක් විතරයි. ඊට පස්සේ ආයෙත් ඔහොම ඉන්නවා. ඉන්නකොට දැන් මුකුත් නැහැ. ඊට පස්සේ ආයෙත් එකපාරටම අර මෙහෙම එකපාරටම මෙතනින් නිකන් ගැස්සිල්ලක් වගේ ආවා මෙහෙම පපුවේ. අහහ. ඊට පස්සේ ඒ කියන්නේ දැන් හොඳට දැන් කියන්නේ අනිත්‍ය හරහා ගිහිල්ලානේ දැන් ඔය මේ මුකුත් නැති තත්යකට වගේ ආවේ. එහෙමයි. ද ඒ ඒක හොඳට පතුරවලා ඒක තුල ඉන්න පුළුවන් හැකියාව තියෙනවද? පුළුවන්. පුළුවන්. පුළුවන්. එහෙම ඉඳද්දිද ඔය දේ වුනේ? එහෙමයි. ආයේ දැන් දවස් දෙකකට උඩදී මගේම මූණ මෙහෙම ළඟටම ආවා. නෑ ඒවනම් රූප සංඥා මට්ටමින් ආය යන්නේ. ඒවා වැඩක් නෑ. ඒ කියන්නේ දැන් ඔය මට්ටමේ ඉඳද්දී හොඳට ඔය හොඳට තහවුරු කරගන්න ඕනේ. හරි මේ කියන්නේ හරි ලස්සන උපමාවක් අපේ ලොකු සාහනාංශය කියනවා. දැන් හිතන්න රිටි පයින්නවා කියලා. දැකලා තියෙනේද රිටිපයින සෙල්ලම තියෙන්නේ. රිටිපයිනකොට අපි හුඟා දිග රිටක් අරගෙන ඇවිල්ලා දැන් හොඳ ඈත ඉඳන් දුවගෙන ඇවිල්ලා දැන් මේ රිටම භාවිතා කරන උඩට යන්න. උඩට යන්න. හරිද? රිටම රිටේ රිටේ පුළුවන් තරම් කොනෙන්මයි අල්ලගන්නේ. රිටම භාවිතා කරලා පුළුවන් තරම් උඩටම යන්න ඕනේ. හරිනේ. නැත්තම් මොකද අර බාර් එක තියෙන්නේ හෙන හුඟක් උසින් තියෙන්නේ. ඉතින් පුළුවන් තරම් උපරිම වශයෙන් මේ රිට ප්‍රයෝජන අරගෙන සියුම් කළා සියුම් කළා සියුම් කළා උඩටම යනවා. එහෙමයි. ගිහිලා මොකද කරන්නේ? රිට ඉඳන් පනින්න. ඔව්. එතකොට රිටට මොකද වෙන්නේ? රිට අතහැරෙන්න. රිට අතහරින්න ඕනේ. අන්න ඒකයි සිද්ධිය. දැන් එතකොට මේ සමාධියේදීත් කියන්නේ ඕලානික මට්ටමේදී බෑ. දැන් අපිට මුලින්ම ඔතෙන්ට ගියාට ඒ කියන්නේ සිතුවිලි තාම ඕලාරිකයි. සිතුවිලි තාම ඒ කියන්නේ සියුම් මදි. මදි. හොඳට මේකෙන් සිතුවිලි බොහොම සියුම් ඒ කියන්නේ මේ සිතුවිලි සම්පූර්ණයෙන්ම නැති මට්ටමකටම එනකන් ඉන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඇතුළත කතාව සම්පූර්ණයෙන් නවතින්න ඕන. ඊළඟට කියන්නේ කය කයේ තියෙන වේදනාවන් සෑහෙන සංසිඳෙන්න ඕනේ. ඊළඟට කියන්නේ සම්පූර්ණයෙන් හොඳට වටේම පැතිරෙන්න ඕනේ. මේ විදිහට හොඳට සියුම් වෙලා සියුම් වෙලා අර රිටි පයින් එකේ උඩටම යනවා වගේ මම කියන්නේ ඒකයි. තාම ඒ කියන්නේ යට යට කියන්නේ තාම මේ උඩට යන හරිය. එහෙම බෑ. මේ උඩ උච්චතම අවස්ථාවටම එන්න ඕනේ. අන්න එතෙන් තමයි ඔක අයින් කරන්න තියෙන්නේ. අන්න ඒ අවස්ථාවේදී කරන්න තියෙන්නේ මේකේ තියෙන මෙතනක් තියෙන මේ නිස්සාරත්වයේ තේරුම් අරගෙන මෙතනක් තියෙන මේ අනිත්‍යත්වයේ තේරුම් අරගෙන මේකත් අතරින්යි තියෙන්නේ. ඒක උත්සාහ කරන්න. මොකද يعني හුඟක් يعني අපි භාවනා කළාට ওই වගේ අවස්ථාවක් මතුවෙන්නත් සෑහෙන්න ගැළපිලා එන්න ඕනේ. එහෙනම් දවසේ හැමතිස්සෙම ඕක වෙන්නෙත් නෑ. හැමදාම වෙන්නෙත් නෑ. එහෙනම් අර ආපු වෙලාවේ උපරිම ප්‍රයෝජන ගන්නයි තියෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් අරගෙන මෙන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන් කියලා පොඩ්ඩක් ලෑස්ති පිට ගිහිල්ලා ඒක ළඟට එනවනම් හොඳට තව තව සියුම් කළා සියුම් කළා අර රිටා තරන වගේ අන්තිම කොනේදී තමයි ඔය වැඩේ කරන්න තියෙන්නේ. එහෙම වෙනවා ස්වාමින්වහන්ස ආයෙත් එක පාටම ඒක තමයි. තාම සූදානම් මදි. මදි මදි. ඔව්. ඕක හැබැයි උත්සාහ කරන්න. හොඳයි. හොඳයි. පෙරුවන් සරණයි. හරි. විදර්ශනා සහ ශුෂ්ක විදර්ශනා. ඒකේ වෙනසක් තියෙනවා. මොන මොන විදර්ශනාද? ශුෂ්ක විදර්ශනා. හා හා. සහ සුද්ධ විදර්ශනා. නෑ නෑ. ඔව්. ඒ කියන්නේ ශුෂ්ක විදර්ශනා කියලා සාමාන්‍යයෙන් අපි සඳහන් කරනවා. ඒ කියන්නේ කිසිම සමතයක් ගාව ගන්නවත් නැතුව තනිකරම විපස්සනාවෙන්ම බැසගෙන යන ක්‍රමයට අපි සාමාන්‍ය කියන ශුෂ්ක විදර්ශනා කියලා. නමුත් සුද්ධ විදර්ශනා කියලා ඉතින් එහෙම සුද්ධ කියන වචනේ නම් ඉතින් හුඟක් අදහස් වෙන්නේ තනිකරම දැන් සංස්කාර මට්ටමටම. ඒ කියන්නේ දැන් මුලදී අපි ඔය පිම්බීම හැකිලිම හරමේ කියලා පටන් ගත්තට එතන විපස්සනාවක් නෙමෙයි තාම තියෙන්නේ. තාම සම්මුති මට්ටමේ ඉන්නේ. දැන් අපි එතනින් බැහැගත්තට පස්සේ මේ ස්ථාන අමතක වෙලා මේ කඳද බඩද කියලා ඒවා මුකුත් නැහැ. පිම්බීමක් හැකිලිමක් කියන සංඥා නැහැ. ඒවෙන් ඒවෙන් අයින් වෙලා ඊළඟට හොඳට අර ධාතුන්ගේ ලක්ෂණ මට්ටමට එහෙම නැත්නම් රස මේ ඒවැය කරන කෘත්‍ය මට්ටමට අන්න එතෙන්ට ගියාට පස්සේ තමයි සැබෑ විපස්සනාව පටන් ගන්න. ඔව්. එතෙක් යන්නේ මේ සම්මුති සම්මුති පාරක යන්නේ. හොඳයි එහෙනම් අපි අනිත් අර මේ අවසරයි ස්වාමීන් වහන්සේ මම ටික කාලයක් වෙලේ ඉඳන් භාවනා කරනවා ස්වාමීන් වහන්සේ නමුත් එක දිගටම කරන්න හම්බෙන්නේ නැහැ මාස දෙක තුනක් හැදෙනවා අය ඒ වගේ තමයි සිද්ධ වෙන්නේ ස්වාමීන් වහන්සේ මං ඉඳ ගන්නකොටම මම මුලදිම ඉඳ මුලදි භාවනාව පටන් ගද්දි මට ඉබේම ආනාපාන සති භාවනාව තමයි පෙනෙන්න දැනුනේ ඒකේ වෙනස්කම් සිදුවීමෙන් එහෙමම මම දැක්ක ස්වාමීන් වහන්සේ කියන්නේ දිගට කෙටි ඒ මේ ළඟින් ඈතින් ඒ හැම ආකාරයකටම දැකලා පස්සේ දවසක් ඉබේම ස්වාමීන් වහන්සේ මේ නාසිකාව දැන් දැන් අවුරුදු 4ක් 5ක් විතර වෙනවා ස්වාමීන් වහන්සේ නාසිකාව ළඟ අර මූද රැල්ල ගහනවා වගේ ඒ චලනේ චලනේ චලනේ දිගටම තිබ්බා අය කම්පන තිබ්බා ශරීරය තුල Um, ඉතින් ස්වාමීන් වහන්සේ දැන් මට දැනෙන්නේ uh, නාසිකාව ඒ ළඟම තද වෙලා වගේ ආනාපාන සතිය uh, බොහොම සිවුම් වෙලා මුලක් මැදක් අගක් හොයාගන්න බෑ අර චලනය වෙන අර uh, මූද මැද ළඟ අර චලනය මැද චලන වෙන එකත් මුල මග අග හොයන්න බෑ ඒත් ස්වාමීන් වහන්සේ මම හැමදාම හිටියේ ඒ දැනෙන ඒ දැනීම තුලමයි සිත පවත්වා ගන්න මම උත්සාහ කරුවේ. ඒ දැන් වෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් ගොඩක් කල් තිස්සේ අවුරුදු 3ක් විතර ඉස්සෙල්ලාම ස්වාමීන් වහන්සේ මේ විනාඩි 10න් විතර වගේ කයේ පුදුම වේදනාවක් එන්නේ ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ඇටකටු වලින් නැගෙන වේදනාවක් එන්නේ. ඒක වැඩිවීමක් මිසක් අඩු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මම ඒත්තර මට තේරිච්ච විදිහට මම වැරද්දක් වුණාද දන්නේ නැහැ මට තේරෙන විදිහට මම අර දැනෙන අර සුලං පැල්ලම ඒක ආස්වාස ප්‍රාස්වාසයක් නෙමෙයි එතනම හිත තියාගෙන ඉන්නේ දැන් දැන් මට හිතෙනවා මේක වෙනස් කරන්න ඕනේ කියලා ස්වාමීන් වහන්සේ මම එහෙම ඔබ වහන්සේගෙන් අර කියනවත් අහගෙන ඉඳලා ඊටත් ප්‍රථමත් මම එහෙම හිතලා ටිකක් අර විවස ගන්නම බෑ මේ වේදනාව කියන්නේ උණ ගන්න වගේ දවස් 3 4 ඒ විදිහටම තියෙනවා ස්වාමීන් වහන්සේ. නිකන් ඉඳදිත් හැම වෙලේදීම ඒ කියන්නේ භාවනාවෙන් ආව කියක් භාවනාවෙන් ස්වාමීන් වහන්සේ. භාවනාවෙන්ම තමයි එන්නේ මේක. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මං කරපු දේ ඒ එන වේදනාවට හිත හිත තියනවා හැබැයි මට අර මේ අර අර මේ අර මුලක් මැදක් එකක් හොයාගන්න බැරි එකක් තේරෙනවා. ඒ ඒ හිත තියෙනකොට ඒක එතෙන්ට යනවා. ඒක හරි. ඒක ඉවරදක් නැහැ. ඒ කියන්නේ දැන් හොඳට ආනාපාන සති සංසිඳිලා මුලැමැදාග හොයන්න බැරි වුණාම ඒ ආස්වාසින් ප්‍රස්වාසයෙන් වෙන් කරගන්න බැරි වුණාම ඒ අවධානය අතෙන්ට යොමු කරාම ඒ ඒ ඒ කියන්නේ ඒ ස්වභාවය මෙතෙන්ට යොමු වෙන්න ඕන. එතන යොමු වෙන ස්වාමීන් වහන්සේ ඒත් එතකොට මම කරන දේ ස්වාමීන් වහන්සේ සෑහෙන කාලයක් කෙරුවේ ඒ අවධානයටම හිත යොමු කරන් හිටියා. අර වේදනාවට ගන්නේ නැතුව ස්වාමීන් වහන්සේ පැය එකහමාරක් තියා දෙකක් තියා කොච්චර වෙලා ඉඳන් හිටියත් මේ ඒක ඒ වේදනාව වැඩි වීමක් මිසක් අඩු වෙන්නේ නැగి නැగి නැగి නැగి නැగి නැగి එනවා. ඊට පස්සේ මම කරපු දේ හොඳටම අමාරු වෙන අවස්ථාවල් වල වේදනාවට හිත යොමු කරනවා. එතකොට මට අර දැනීම දැනෙන්නේ නැහැ. අය ටිකක් වෙලා ගිහිල්ලා ස්වාමීන් වහන්සේ වේදනාවත් තුලම අයත් දැනීම පටන් ගන්නවා. හැමදාම මේක හැමදාම මේ දුක තමයි විඳින්නේ ස්වාමීන් වහන්සේ. පැය දෙකක් විතර දැන් සාමාන්‍ය කකුල වෙනස් කෙරුවොත් හරි සුවයක් දැනෙනවා. ඊට පස්සේ බොහොම නිශ්චලතාවයකටපත් වෙලා සමහරක් විට මේ භාවනාවක් වෙනවද කියන්නවත් නෑ. ඔහේ නිකන් ඉන්න පුළුවන්. සමහරක් වෙලාවට ස්වාමීන් වහන්සේ ඔහම ඉඳලා ඉඳලා එක සැරයක් දෙපාරක් විතර මම පැයක් විතර මට කිසිම අරව අරව සිදුවෙද්දිත් මට අවට කිසි දෙයක් දැනෙන්නේ නෑ ස්වාමීන් වහන්සේ ශරීරෙම හිත තියෙන්නේ. දවස් දෙකක් විතර එක දිගටම නෙමෙයි ස්වාමීන් වහන්සේ මේ එක දවසක් පැයක් විතර මන් දන්නේ නිින්ද ගිහිල්ලා නෙමෙයි ස්වාමීන් වහන්සේ කිසිම දෙයක් ඇහෙන්නේ දැනෙන්නේ මොනවත් නැහැ පැයකට විතර පස්සේ ස්වාමීන් වහන්සේ මේ ළඟදි නෙමෙයි දැන් මාස දෙක තුනකට විතර කලින් එකපාරට මේ අවට සද්දකින් සද්දකින් නෙමෙයි එකපාරට නිින්දෙන් නැගිටලා වගේ මේ ආපහු මගේ හුස්ම රැල්ල අර ඇදිගට කොටට ගන්න නෙමෙයි මේ අර තේරෙන්නේ නැති හුස්ම රැල්ල නෑ ඇත්තටම ඒ කියන්නේ භවනාවේදී ඔය පැති වලට කියන්නේ චලනය වෙනවා ඒ කියන්නේ දැන් අපිට හොඳට හිත සමාහිත වෙලා හොඳ පස්සද්ධියක් ඇති වෙලා මේ වේදනාවක් නැති අවස්ථාවක ඉන්න යන පැති සමහරලාට වෙනවා. ඊළඟට ඒව මුකුත් නැතුව ගන්න දෙයක් නැති වෙලා ඉන්න බැරි තරමට දුක ඇවිල්ලා එහෙමත් වෙනවා. ඉතින් ඒක විඳ ගන්න වෙනවා. ඒක තමයි සයන්ස් මම හිතුවා ඊට පස්සේ ඇත්තටම මේ මේ දියා උපේක්ෂාවෙන් බලාගෙන ඉන්න ඕනේ. අනිවාර්යෙන්ම. ඇතිවීම ඒ කියන්නේ එක දවසකට හොඳයි එක දවසෙක හැම හැම පරියන්කයකදීම අරකක් වුණා කියලා කියන්නේ වෙනසක් වෙනසක් වෙනසක්. හැබැයි වේදනාව නම් අයින් වෙන්නෙම නෑ ස්වාමීන් වහන්සේ. දුකමයි. ඔව්. හැබැයි ඒ කියන්නේ අපිට මෙහෙම මෙහෙම දෙයක් අපි තේරුම් ගන්න අවශ්‍යයි. අපි දැන් මේ භාවනාවක් කළා. අපි මේ අපිටම දැන් කෙනෙක් අවුරුදු ගාණක් තිස්සේ භාවනා කරනවා. ඒ තැනත්තාට මේ අවුරුදු අපිටම දැන් 10ක් තිස්සේ භාවනා කරලා තිනවා. කලින් විදිහටම මේ පොඩි දෙයකටත් අඬනවා නම් පොඩි දෙයකටත් වැළපෙනවා නම් මේ අපි තුමු පෑනක් කැඩුනායි කියලා ඒත් අඬනවා. ඊළඟට ධර්මයට අසනීප වුණා නම් ඒත් අඬනවා. ඉතින් ওই මට්ටමක් නම් තියෙන්නේ. මේ භාවනාවේ ප්‍රයෝජනයක් කියලා නැහැ. ස්වාමීන් වහන්සේ හැබැයි මට දැන් දරා ගන්න පුළුවන් මේක. ඒක මම කියන්න හැදුවේ. ඒකට පුරුදු වෙවි යනවා. නමුත් ස්වාමීන් වහන්සේ මට හිතෙනවා පෑ දෙකක් පැන්නොත් මට නිකම්ම සමත ඒ කියන්නේ කිසිම වේදනාවක් නැතුව ඉන්න පුළුවන් කියලා හැබැයි එච්චර මට ඉන්න බෑ පෑ එකක් පෑ එකමාරක් 1.20ක් විතර එනකොට හිතනවා තව චුට්ටක් ඉන්නවා කියලා ඉඳලා ඉවරලා මං නැගිටිනවා ස්වාමීන් වහන්සේ මට එතන ඒ කියන්නේ දැන් ඔහොම අර වේදනාව නැති වෙච්ච අවස්ථාවල බොහෝම නිකන් උහේ හරි සනීපිත අවස්ථාවක් තියෙනවා හැමදාම මේකම තමයි ස්වාමීන් වහන්සේ දැනෙන්නේ මේ හැබැයි දැන් එපා කියන්නේ සමහරකට එපා වෙනවා සායනස භාවනාව. ඒ කියන්නේ පොඩ්ඩක් ඉවසගෙන යන්න. <laughs> මොකද ගිය පාර මේ භාවනා වැඩමුළුවේ හිටියා අවුරුදු අවුරුදු මන් දන්නේ අවුරුදු 10ක් විතර ආනාපාන සතිය කළා තියෙනවා. ඊළඟට වේදනානුපස්සනාව අවුරුදු දෙකක් කළා තියෙනවා. එහෙයි. තනිකරම වේදනානුපස්සනාවම. ඉතින් ඒ කියන්නේ ඒ කියන්නේ කරාගන්න ඒ කියන්නේ මුළු හතර සතිපට්ඨානෙම කරගන්න අවශ්‍ය ටික ওই දෙකෙන් කරගෙන දැනටම. ඒ කියන්නේ ඒ කියන්නේ වේදනානුපස්සනාව මුල් කරගෙන ගිහිල්ලා තියෙනවා ඊට පස්සේ. හැබැයි ඉතින් කෙරෙන්න ඕන ටික සෑහෙන දුරට ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා ඉතින් වෙලා තියෙන්නේ දැන් සමහර ලාවට අපි මෙහෙම කතා කරනකොට කෙනෙකුට විපස්සනාවේ තියෙන කියන්නේ සුන්දර පැත්ත අහිමි වෙන්නත් පුළුවන්. මොකද මුලදී ඕක ටිකක් කටුක කසායක් වගේ වුණාට දැන් කසායක් කියන එකේ කිසිම නැහැනේ ප්‍රණීතත්වයක් නැහැනේ. කට තියන්න බැරි තරමට තිත්තයි. නමුත් රයෝගේ සනීප වෙනවා. ඒකයි අපි මෙතන තේරුම් ගන්න ඕනේ. දැන් සමතේ කියන්නේ නිකන් සීනි බෝලයක් වගේ. ඒකදී ඉතින් දියවැඩියාව හැදෙන එකයි වෙන්නේ. <laughs> ඒ නිසා Taman තේරුම් ගන්න මේක මේ කසායක් මේ බොන්නේ හැබැයි මගේ තියෙන සියලු අසනීප වලට මේක මේ තමයි මේ යන්න තියෙන ප්‍රතිකාරය. කියලා ඉතින් මුලදී සෑහෙන කටුකයි මුලදී ටිකක් දුක දරා ගන්න වෙනවා. අනිත් එක දැන් අපි මේ භාවනාවක් කරා හොඳට හිත එකඟ කළා. ඉන්න අවස්ථාවේදී මේ විඳගෙන යන දුක ඊළඟට ඉන්න අවස්ථාවේදී අපි මේ එක්තරාන්දමකින් පුරුදු කරන කියන්නේ මේ අටලෝ දහමේ කම්පා නොවන ගතිය. ඕක ටික ටික ටික ටික අපේ එදිනදා ජීවිතයේත් එක්ක බද්ධ වෙනවා. එහෙම දෙයක් වෙන්නේ. එහෙම දෙයක් එහෙම දෙයක් වෙන්න වෙලා නැත්තම් අපි අවුරුදු ගාණක් තිස්සේ භවනා කළා එහෙම දෙයක් වෙලා නැත්තම් භවනාවෙන් ඇත්ත වශයෙන්ම ප්‍රයෝජනයක් වෙලා නැහැ. අපි මේ භවනා කරන්නේ නිකන් අපි අර මේ මේ චොක්ලට් එකක් කාලා ලබන රසයක් ගන්න නම් ඒ කියන්නේ නිවනක් එතන අරමුණු වෙලා නැහැ. නෑ ස්වාමිනාස් ඒක ඒක දැන් මට එහෙම සාමාන්‍ය ජීවිතෙත් ඉන්න පුළුවන් දැන් මුළු දීගෙන හැමදාමත් මේක විඳිනවනේ ස්වාමිනාස්. ඉතින් දැන් එහෙම පුළුවන් ගතියකුත් තියෙනවා මං හිතාගත්ත ඕන දෙයක් වෙච්ච දෙන් ඔහේ බලන් ඉන්නවා කියලා. ස්වාමිනාස් ඒ අවස්ථාවේදී දැන් අර සියුම්ම දැනෙන හුස්ම රැල්ලත් වේදනාව තුල සියුම්ම හුස්ම රැල්ල දැනෙනවා. නෑ එතනදී හුස්ම රැල්ල නෙමෙයි අර චූටි දැනීමක් දැනෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඇතර මැරලා නැහැ කියන්නේ නිකන් වගේ අර නිකන් මොකද්ද මට තේරෙන්නේ නැහැ ස්වාමිනාංශයක කියන්නේ. මේ ඒ ඔය කරන ආකාරයටම මම දිගටම කරන්න ඒක මම එහෙම හරිය අමාරු ගමනක් ස්වාමිනාංශ. හොඳයි. එතකොට ඒ කියන්නේ වේදනාව හොඳට ඉස්මතු වුනහම ඒ අවස්ථාවේ හුස්ම රැල්ලකට ආවද නැහැ. ඒකට දාන්න එපා. අය අඩු වෙනකොට වගේ ඔන්න හුස්ම හුස්ම රැල්ලක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒක නිකන් අර සංඥා අර එදත් මම ඔබ වහන්සේට සංඥාවක් කියලා නිකන් දැනීමක් තියෙනවා අර මුලින් දැවුනේ මේ ඉඳ ගන්නකොටම වගේ දැනීමක් දැනෙන. ඒක දැනෙන්න පටන් ගන්නවා. කොහේ හරි මේ ශාරීරිය තැනක නිකන් අර චිත්‍රයක හැම තැනින්ම ඒක මතුවෙනවා වගේ මතුවෙන්න පටන් ගන්නවා. ඒ ඒ බලන බලන තැන් වලින් අඩු වෙන අඩු වේගන යනකොට වැඩි වේගන යනකොට නම් එහෙම දැනීමක් නෑ ස්වාමීන් වහන්සේ. හැබැයි දුකම හරි වේදනානුපස්සනාවට සාමාන්‍යයෙන් කියනවා يعني මේක මේ නිවන් දකින්න තියෙන දුර්ග මාර්ගයක් හැබැයි කෙටි මාර්ගයක් කියලා. ඒ හින්දා ටිකක් වේදනානුපස්සනාව මුල් කරගෙන යද්දී ඔය දුක විඳ ගන්න වෙනවා. හැබැයි ඉතින් තමන් චිත්තානුපස්සනා ධම්මානුපස්සනා පැත්තට දැම්මොත් අර ඒ ඒක හැබැයි ඒ එක එක්කෙනාගේ ඒ කියන්නේ මේ ගති ස්වභාවයන් අනුව තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒ හින්දා ඉතින් දැන් මෙතනදී සෑහෙන යමක් කරගෙන තියෙන බව පේනවා. කියන්නේ මේ හරහා ලොකු අත්දැකීමක් ලැබලා තිනවා මේ හරහා ලොකු පන්නරයක් ගොඩනැගිලා තිනවා තමන්ගේ ජීවිතේට. ඒ හින්දා උත්සාහත් වෙන්න දැන් වේදනාවක් දැනෙනකොට බොහොම සියුම්ම කොහොම කියන්නේ මෙතන මේක මේ කරදරයක් කියන සංඥාවෙන් ගන්න නැතුව මේකෙන් යමක් ඉගෙන ගන්න තියෙනවා කියන සංඥාවෙන් යන්න ඉගෙන ගන්න කියන සංඥාවෙන් ගිහිල්ලා බොහොම සියුම් ඒවා නිරීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන අතරේදී මේකේ අර පෙළෙන ස්වභාවය දැන් මෙතනම දැන් තේරෙනවානේ මේකේ මේ තියෙන දුකක් කියන එක හොඳට තේරෙනවා. ඉතින් දැන් අපි ඉස්සරහට යන්න යන්න මේ තියෙන කය තව තව රෝගී වෙන්න වෙන්න ඊළඟට මහලු බවටපත් වෙන්නපත් වෙන්න මේ දුක වැඩිවීමයි වෙන්නේ. ඊළඟට අපි නැවතත් වෙන භවයකට ගියත් ওই தත්වෙමයි තියෙන්නේ. ඉතින් මේතන මේ සංසාරයේ අපේ රූපය කියන්නේ දුකක්ම තමයි. ඉතින් මේ බව ටික ටික අපිට වැටහෙනවා නම් අපිට මේ රූපය ගැන තියෙන ආසාව ඇල්ම අපෙන් ටික ටික ඈත් වෙන්නත් ඕනේ. එතකොට ඔහොම කරගෙන යන්න මම නම් හිතනවා කියන්නේ වැරද්දක් වෙලා නැහැ. පොඩ්ඩක් විඳ ගැනීම ඉවසා දරා ගැනීම අවශ්‍ය වෙනවා. ඒක තමයි මමත් හිතේ ස්වාමීන් වහන්සේ සෑහෙන කාලයක් තිස්සේ ඉවසගෙන යනා කියලාද දැන් නම් ස්වාමීන් වහන්සේ මේ අමුතු රෝගත් මතු වෙනවා වගේ දැනෙනවා ස්වාමීන් වහන්සේ. දොස්තර ළඟටත් ගියා ඇත්තටම කියලා නා. මේ එහෙම දේවල් තියෙනවද? හොඳයි හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නට යමු. මේ ලිඛිත ප්‍රශ්න තව තියෙනවා. ඔව්. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඊයේත් මම ප්‍රශ්නයක් ඇහුවා. ඒකෙදි මේ කිව්වේ වේදනා සියල්ලම සංසිඳිලා ගියාට පස්සේ කයේ කයට සැහැල්ලුවක් දැනුණා. ඊට පස්සේ අර ඉදිරියෙන් ටීවී එකක තිත් වගේ වැටිලා ගිහිල්ලා ඒවා ඔක්කොම නැති වෙලා ගිහිල්ලා අන්තිමට සංසුන් තත්වයකටපත් වුණා. ඒකේ මම වැඩි වෙලාවක් හිටියේ නැහැ. ඒ නිසා ස්වාමීන් වහන්සේ කිව්වා ඒක තව දිගට කරන්න කියලා. ඉතින් අද කරපුවාම මේ වගේ වේදනා සංසිඳුණාට පස්සේ කය සැහැල්ලුවක් දැනුණා. ඊට පස්සේ කය නිකන් කටු කටු වගේ කැඩිලා කැඩිලා වගේ ගිහිල්ලා අර ඊ වගේම ඉස්සෙල් දවසේ වගේම අර තිත් තිත් වගේ ඇටෙන්න පටන් ගත්තා. ඒවත් ඔක්කොම නැති වෙලා ගියා. ඊට පස්සේ සැහැල්ලු තත්ත්වයටපත් වුණා. ඒකේ මම ටිකක් වෙලා හිටියා විනාඩි 10ක් විතර. මට ඒකේ කිසි වෙනසක් තේරුනේ නැහනේ. ඒ කියන්නේ මොකද්ද? වෙනසක් තේරුනේ නැහැ කියන්නේ මොකද්ද? මොකුත් නිකන් බලාගෙන ඉන්නවා වගේ විතරයි. කිසිම දෙයක් නැහැ වගේ තේරුනේ. හරි. ඒක හොඳයි. ඒ කියන්නේ මොකුත් ඉල්ලන්න එපා ඒ අවස්ථාවේදී. ඒ කියන්නේ තේරෙන්න යමක් නැති අවස්ථාවේදී තේරෙන්න යමක් අවශ්‍ය නැහැ. ඒ කියන්නේ දැන් සියල්ල දැන් අපිට පෙනෙන පෙනෙන පෙනෙන දේවල් සියල්ල ඉතින් වෙනස් වෙවි ගිහිල්ලා නැතිලා යනවා. වේදනාවට දැම්මත් නැතිලා යනවා. පේන දේ ඩොට් ඩොට් තියෙනවා. ඒවත් නැතිලා යනවා. ඊළඟට කියන්නේ මුකුත් නැති ස්වභාවයකට තමයි ඉතින් අන්තිමට එන්න තියෙන්නේ. ඉතින් ඒකේ වරදක් නැහැ. ඉතින් ඒ ඒ ඒ එන කියන්නේ අරමුණක් නැති ඒ නිමිති නැති තත්ත්වයක් හුරු කරන්න අවශ්‍යයි. එහින්දා ඒකට බය වෙන්න එපා. ඒ අවස්ථාවට ගියාට පස්සේ අලුතෙන් අරමුණු අතින් ඇදලා දාන්න යන්න එපා. යමක් මතු වෙනකන් අර தත්ත්වේ පවත්වන්න. ඒකේ වරදක් නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වනේ එතරම් භාවනාවක් සිදු වෙනවා. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අපි ඔය தත්ත්වෙට බය විය යුතු නැහැ. ඔය යන්නේ කියන්නේ කෙලිම විපස්සනාවල යන්න තියෙන හොඳ අවස්ථාවන් වල යන්නේ. ශුන්‍යතා නිමිත්ත අපහනිත කියලා කියන්නේ මේ විමෝක්ෂ මුඛ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ නිවනට යන පාරේ තියෙන දොරටු තුනක්. ඉතින් අපි මේ ඒ ප්‍රධාන මාර්ගවල යන්නේ. එහෙනම් ඒවට බය විය යුතු නැහැ. නේද? හොඳයි. හරි. අපි බලමු කීපයක් කීපයක් කතා කරමු. හොඳයි. අර මුලින් කියපු ප්‍රශ්නේ ගමුක එහෙනම් නේද? ආ මොකක් හරි කමන්නේ. ඔව් ඒකේ තියෙනවා ඔබ වහන්සේ ඊයේ කමටහන් දෙන විට එක් යෝගිනියෙකුට තාම කෙලස් කපන භාවනාවක් නොවේ යයි ප්‍රකාශ කළේය. කෙලස් කැපෙන භාවනාවක් යනු කුමක්දයි ඔබ වහන්සේ අපිට තෝරා දෙන මෙන් ඉල්ලමි. ඒ කියන්නේ දැන් විපස්සනා භාවනාවකදී ඉතින් ඔක එක එක එක එක මට්ටම් වලින් ගන්න පුළුවන් ඉතින්. දැන් අපි හිතමු අපිට මොකක් හරි රූපයක් දැකලා අපි හිතමු බොහොම ලස්සන රූපයක් දකිනවා. රූපයක් දැකලා අපි ඒක ඒකේ හිත බැහැ ගන්න නැතුව ඒක අභිනන්දනය කරන්නේ නැතුව, ඒ කියන්නේ මේකම මේ ඒක රස විඳින්නේ නැතුව අපි නිකන් රූපයක් රූපයක් කියලා එතනින් නතර වුණොත් එතන එතනත් කෙලස් කැපීමක් කරගන්න පුළුවන්. මොකද අපි ඒකේ බැහැගෙන නතර වෙන්නේ නතර වෙලා ඒක ඒක ඔස්සේ හිතන්න ගියා නම් අන්න අපේ තියෙන රාගානුසය පෝෂණය වෙනවා. ඒ කියන්නේ කෙලස් වැඩෙනවා. ඉතින් අපි අර එතන ලත්තන ලොප් කරනවා කියලා කියන්නේ අර දැක්කා අපි ඒකට කිසිම වටිනකමක් දුන්නේ රූපයක් රූපයක් කියලා අපි අපේ අරමුණට ගියා. එතකොට මෙතන හරහා ප්‍රපංච ගොඩනැගීමක් නැහැ. අ වැරදි විදිහට යන ඒ මේ වැරදි මාර්ගයක හිත යන්නේ. අපි එක්තරා අන්දමකින් ඉන්ද්‍රිය සංවරයක පිහිටනවා. ඉතින් එතනත් කෙලස් කැපීමක් සිද්ධ වෙනවා. දැන් කියන්නේ කෙලස් කෙලස් දුරු කරන මාර්ගයක් මේ ඉන්ද්‍රිය සංවරය හරහා සිද්ධ වෙනවා. ඊළඟට අපි හිතමු කෙනෙක් ඒ මට්ටම නෙමෙයි. දැන් මේ ඒක මට්ටමක්. ඊළඟට තව කෙනෙක් හොඳට සතිය දිනු කරනවා. සතිය දිනු කරගෙන දැන් හිතේ දකින්නත් කලින් නිකන් අර වගේ නිකන් සංඥා එනවා. දැන් සංඥා වලට අහු වෙලා ඒ ඔස්සේ හිත හිතා යන්න ගියොත් අන්න නැවතත් කෙලස් වැඩෙනවා. ඉතින් එයා ඒක සංඥාවක් සංඥාවක් කියලා හරි නිකම්ම වැඩක් නැති දෙයක් බවට පත් කරලා එයා අතහැරලා දානවා. එතනත් ඉතින් කෙලස් කැපීමක් වෙනවා. ඊළඟට තවත් මට්ටමක් ගැන කතා කරන්න පුළුවන්. කෙනෙක් හොඳට දියුණු කරගත්ත සතියක් තියෙනවා. එයාට දැන් පවත්වන්න පුළුවන් සතියක්. එයාගේ හිතේ එක්තරා අන්දමක එකඟ බවක් තියෙනවා. එයාටත් පහළ වෙනවා රාගසිතවිල්ල. එයා දැන් අර සතියේ නිකන් තියෙන බලය නිසා එයා මේ රාගේ රාගේ වශයෙන් තේරුම් ගන්නවා. තේරුම් අරගෙන මේ රාගය ඇති වෙන හැටි, ඒක වෙනස් වෙන හැටි, නැති වෙන හැටි නිකන් වෙන කෙනෙක්ගේ ඇතිවෙච්ච රාගයක් වගේ මේ තමන්ගේම හිතේ කියලා මේ ඒ හිතේම ඇති වෙන දේ. නමුත් වෙන කෙනෙක්ගේ දෙයක් වගේ මේ රාගය කියන එක නිකන් විපස්සනා අරමුණක් වශයෙන් දැක ගන්නවා. අන්න එතෙන්දිත් කෙලස් කැපෙනවා. ඉතින් ඊළඟට දැන් අද ඔය කතා කරපු ඔය කියන්නේ හිස් භවකටයි ශුන්්‍යතාව පැත්තකට යන එක, අනිමිත්ත පැත්තකට යන එක. ඒ වෙයිදී ගොඩනැගෙනේ සමාධි හරහා මේ එතන යම්සි කෙනෙක් ඔය සමාධියක් දිනු කරගත්තට පස්සේ රාගයක් වගේ දෙයක් එනකොටම නිකන් අර ඒ ගොඩනැගිච්ච සමාධි ශක්තිය එතෙන්ට යොමු කරද්දී ඒක නිකන් දිය වෙලා වගේ යනවා. එතනත් කෙලස් කැපෙනවා. ඉතින් ඔය හැම පැත්තම يعني විපස්සනා මුළු මාර්ගයම කෙලස් දුරු කර කර කෙලස් දුරු කර කර යන මාර්ගයක් තමයි. අ එහින්දා ඉතින් තම තමන් ඉන්න ඉන්න මට්ටම් වලින් ඒ විදිහට අයින් වෙලා යනවා. ඉතින් සම්පූර්ණ ප්‍රහාණය වීම වෙන්නේ ඉතින් අර අනුසේ ධර්මයන්ට ටිකක් නැගී හිටින්න ඉඩ දෙමින් තමනුත් බලවත්ව ඉඳගෙන ඒ නැගී හිටින එක දැක ගන්නවා. මේක මේ ඔන්න රාගයක් පහළනවා මේ රාගේ රාග වශයෙන් දැකගත්තා. දේශයක් පහළනවා දේශේ දේශ වශයෙන් දැකගත්තා. නමුත් ඒකට අහු වෙන්නේ නැහැ. දේශේ දේශ වශයෙන් දැකගත්තා. මෝහය මෝහය වශයෙන් දැකගත්තා. ඉතින් දැක දැක මේක දැන දැන තමයි ඔන්න ටික ටික ප්‍රහාණය වෙනවා. ඉතින් ඕක තමයි කියන්නේ කෙලස් දුරු කරගෙන යන මාර්ගයක් තමයි ඒතකොට තියෙන්නේ. හරි. දෙවනි ප්‍රශ්නය ප්‍රපංච ගැන ලොකු ස්වාමින් වහන්සේ දේශනා කරන සූත්‍රයක් හෝ සූත්‍රමාලාවක් ගැන දැනගන්න. මට නම් එහෙම සම්පූර්ණයෙන්ම ඕක ගැන විතරක්ම නම් කියන සූත්‍ර මාලාවක් මට නම් මතක නැහැ. නමුත් ප්‍රපංච ගැන හොඳටම මේ කියන්නේ තේරුම් ගන්න වටින පොතක් ගැන මට කියන්න පුළුවන් ඔය කටුකුරුන්ද ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ අර concept and reality කියලා ඉංග්‍රීසි පොත තියෙනවා. ඒකේ සිංහල පරිවර්තනය දැන් තියෙනවා සංකල්පය සහ යථාර්ථය කියලා. ඒ සංකල්පය සහ යථාර්ථය උන්වහන්සේගේ ඒ පොතත් ඉතාම ඉහළයි. ඒ කියන්නේ ප්‍රපංච ගැන කියන්න තියෙන ඒ කියන්නේ සියල්ලම වගේ එතන හොඳටම විස්තර කරලා තියෙනවා. ඊළඟට තව කියවලා බලන්න පුළුවන් සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ තියෙන යව කලාපී සූත්‍රය කියලා. හරිම ලස්සන සූත්‍රයක්. කියවලා බලන්න වටිනවා මේකේ මේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ මේ මම ඉන්නවා කියලා හිතුවත් එතනත් ප්‍රපංචයක්. මම නැහැනේ කියලා හිතුවත් ඒත් ප්‍රපංචයක්. ඉතින් ඒ තරමට හරිම සියුම් මට්ටමකින් මේ ප්‍රපංච කියන එක. එහෙම නැත්නම් මේ මඤ්ඤිත මේ මම කියලා හදාගත්ත හැඟීම අපි පවත්වන තාක් මේකේ අහු වෙනවා. ඉතින් හරිම ඒ කියන්නේ අපි මේ සුළුවෙන් පටන් ගත්තට ඉතින් යන්න තියෙනවා සෑහෙන يعني දියුණු කරමින් යන මාර්ගයක් තියෙනවා. හික්මමින් යන මාර්ගයක් තියෙනවා. අ ඉතින් ඔය වගේ තැන් අපිට මේ තව ඉතින් ওই මදුපින්නික සූත්‍රයේ එහෙම ඒවා ගොඩනැගෙන ආකාරය ප්‍රපංච ගොඩනැගෙන ආකාරය විස්තර කරලා තියෙනවා. අ මම හිතනවා ඒ ප්‍රමාණවත් ඒ කියලා. සංඥා ගැනත් අහනවා. සංඥා ගැන. ඒ ඊයේත් මම පොඩ්ඩක් කිව්වා. දැන් හිතන්න අපිට පොඩ්ඩක් කවුරු හරි ගැන සිතුවිල්ලක් එනවා. අපි හිතමු දැන් ගෙදර ඉන්න දරුවෙක් ගැන මතක් වුණා. මේ පුංචි සිතුවිල්ලක් ආවේ දැන් අපි හිතමු මේ නිකම් ක්‍රම ක්‍රමානුකූල කියන නම් අපි හිතමු අපි මෙතන මාක් හරි සෙල්ලම් බඩුවක් තියුණා. සෙල්ලම් බඩුව දැක්ක ගමන් එතනින් ඔන්න ගෙදර ඉන්න දරුවෙක් මතක් වෙනවා. මේ දරුවා කෑවද බිව්වද කියලා ඊළඟට මතක් වෙනවා. ඊළඟට දරුවා බලාගත්තද නැද්ද කියලා ඊළඟට මතක් වෙනවා. ඊළඟට ඉතින් එයාට මේ ගෙදරට දුරකථන ඇමතුමක් දීලා බලන්න ඕනේ කියලා ඊළඟට මතක් වෙනවා. ඉතින් ඔය විදිහට අර මේ දැක්ක මේ පුංචි දෙයක් මේ මේ මේ බොනික් එක දැක්කේ. නමුත් ඒක හරහා ඒක හරහා අපි ගොඩනගාගෙන යනවා ලොකු කතාවක්. ඉතින් ඔය විදිහට තමයි ප්‍රපංච කියලා වෙන්නේ. අර මුලින් බොහොම සියුම්ම සංඥාවක් කරහා හිතට ආපු අරමුණ අපි එතනින් නතර වුණේ නැහැ. නතර කරගත්තේ නැහැ. අපි ඉඩ දුන්නා. මොකද ඒ ඔස්සේ විවිධාකාර බැති වලින් ඔන්න හිතාගෙන හිතාගෙන හිතාගෙන හිතාගෙන යනවා. අන්තිමට කොහෙන්ද පටන් ගත්තේ කියලා හොයාගන්න බෑ. අර අරකෙම අහුවෙලා. ඉතින් ඒකයි මේ ප්‍රපංච කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඔව්. යව කලාපී සූත්‍රය. යව කලාපී සූත්‍රය. සංයුක්ත නිකායේ සලායතන වර්ගයේ. හරි. ඒ ඒ ප්‍රශ්න දෙවුනේ එච්චරයිද? සංඥා ගැන. සංඥා ගැනත් ඒ වගේම සූත්‍රයක් අහනවා. සංඥා ගැන විස්තර කරනවා මේ පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද සූත්‍රය තමයි හොඳටම සංඥා සම්බන්ධයෙන් හොඳ සෑහෙන ගැඹුරු විවරණයක් කරලා තිනවා කොහොමද කියන්නේ එක සංඥාවක් භාවිතා කරලා ඊට වඩා සියුම් සංඥාවකට යනවා ඒ සියුම් සංඥාව භාවිතා කරලා තවත් සියුම් සංඥාවකට යනවා ওই විදිහට ගැඹුරු විවරණයක් කරනවා මම හිතන්නේ අදට ඇති ඒ වගේ <laughs> කට්ටිය නැත්තම් මේ මේ කියන්නේ භාවනා පැත්තටම ටිකක් හිත යොදන්න මොකද තව හෙටයි හෙට විතරයි තියෙන්නේ. ඒ හින්දා